දේරුවන් සර්ණයි දිනාටම හැමදිනමත් මේ තම ගෞරවයෙන් අද සතියේ බ්‍රහස්පතින්දා දවසේ පිළිගන්නවා අභිධර්ම සාකච්ඡාවට අද දවසේදී අපි සූදානම් වෙන්නේ පසුගිය සති කීපය තුළ ගෞරවනීය ස්වාමීන් වහන්සේ වන්දේ ජිනාලංකාරයන් විසින් අපිට පවදා දුන්නේ අභිධර්මයේ විසර්ජන වාරයට අයත් කොටස් නැවත විමර්ශනයකට ලක් කර තවදුරටත් තේරුම් ගන්නයි උත්සාහ කරන්නේ කල්යන මිතුර අතර සාකච්ඡාවක් ආශ්‍රයෙන් ඒ නිසා මම ඉතාම ගෞරවයෙන් ශ්‍රීමති මහත්මියට ආරාධනා කරනවා අපිට මේ මූලික කොටස් නැවත මතක් කරන්න ඉන් අනතුරුව අපිට පුළුවන් සාකච්ඡාවක් ආශ්‍රයෙන් තවදුරටත් මේ තේරුම් ගන්න. ඒ සඳහා ජයන්ත මහත්මයාගේ ඒ වගේම කාන්ති මහත්මිය ඇතුළු සම්බන්ධ වෙන අනිත් අයගේ උදව් උපකාර බලාපොරොත්තු වෙනවා. තෙරුවන් සරණයි. සෑම දිනාටම තෙරුවන් සරණයි. ඇත්තටම අපි සාකච්ඡා කරන්නේ ඊටාම ගැඹුරු ධර්මයේ තවත් ගැඹුරුම අභිධර්ම කොටසේ තියෙන මාතෘකාවක් ප ဋ ාණ ප්‍රකරණේ තියෙන. ඉතින් ඒ නිසා අපි අපගේ ශක්ති ප්‍රමාණය හැටියට ඒවා පැහැදිලි කරගෙන අවශ්‍ය දේවල් ස්වාමින්වහන්සේගෙන් වැඩිපුර පැහැදිලි කරගන්න විදිහට කටයුතු කරමු කියලා මම ඉල්ලා සිටිනවා මොකද මම ඉගෙන ගන්න කෙනෙක් නිසා.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 සත් අපි එදා සාකච්ඡා කරේ ප ဋ ාණ සූවිසි ප ဋ ාණේ විසර්ජනාවාරය. ඒ කියන්නේ විස්තර වශයෙන් මුලින් අපි මාත්‍රිකා වශයෙන් කරා කොටස් මාත්‍රිකා වශයෙන් 24ම සාකච්ඡා කළා. ඊළඟට ඒකට අපි කිව්වේ නිर्देश වාරය කියලා. ඊළඟට ස්වාමීන් වහන්සේ පටන් ගත්තා විසර්ජනා වාරය කියලා. අර පැහැදිලි කරපු දේවල් තවදුරටත් විස්තර සහිතව සාකච්ඡා කරන කොටසක්. එතකොට ඒ ඒ කොටසේදී අපි පළවෙනි ප්‍රත්‍ය පළවෙනි වශයෙන්ම සුවිසි ප්‍රත්‍යයේ පළවෙනි එක වෙන්නේ හේතු ප්‍රත්‍ය. එතකොට හේතු කියනකොට අලෝභ, අද්වේෂ, අමෝහ, ලෝභ, ద్వේෂ, මෝහ. කුසල හේතු, අකුසල හේතු. ඒ ආකාරයට ගන්න හේතුවල බෙදීමක් තියෙනවා. කුසල් වලින් කුසල් ඇතිවීම, ඊළඟට කුසල ධර්ම වලින් අව්‍යාකත ධර්ම ඇතිවීම, ඊළඟට කුසල ධර්ම වලින් කුසලත් අව්‍යාකෘත ධර්මත් ඇති වෙන හැටි ඊළඟට ඒ ටික කළා ඊළඟට කරා අකුසල ධර්ම. එතකොට අකුසල ධර්මයක් කොහොමද අකුසල ධර්මයකට හේතු ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙන්නේ කියලා බැලුවා. ඒ ටික තමයි මට මතක විදිහට අපි පහුගිය සතියේ කතා කරේ. එතකොට අද තියෙනවා අපිට කතා කරන්න අකුසලෝ ධම්මෝ අව්‍යාකතස්ස ධම්මස්ස හේතුපච්චේන පච්චයෝ කියලා. අකුසල ධර්මයක් අව්‍යාකෘත ධර්මයකට හේතුප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වීම කියන එක. එතකොට අපි අහලා තියෙනවා ඉගෙනගෙන තියෙනවා අව්‍යාකෘත ධර්ම තියෙනවා කීපයක්. රූප අව්‍යාකෘතයි විපාකසිත ක්‍රියාසිත නිර්වාණ ධාතුව. එතකොට මේ වයින් මේ මේ අපේ මාතෘකාවට අදාළව ගන්නේ රූප ධර්ම පමණයි. එතකොට අකුසල ධර්ම අව්‍යාකෘතස්ස ධම්මස්ස හේතුපච්චේන පච්චයෝ ඒකෙන් පැහැදිලි කරන්නේ අකුසල හේතු අකුසල සිතක අකුසල සිතක පහළ වෙන ලෝභ ద్వේෂ මෝහ කියන හේතු අව්‍යාකෘත ධර්මයක් වශයෙන් පහළ වෙන චිත්තජ රූපවලට හේතු ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා කියලා. අන්න ඒ අදහසින් තමයි අකුසලෝ ධම්මෝ අව්‍යාකෘතස ධම්මස්ස හේතුපච්චේන පච්චයෝ කියන්නේ. එතකොට ඒකේ තවත් පැහැදිලි කරනවා අකුසලා හේතු. අකුසල සිතේ තියෙන හේතු චිත්ත සමුත්ථානානං රූපානං හේතුපච්චේන පච්චයෝ. ඒ කියන්නේ චිත්ත සමුත්ථාන රූපවලට චිත්තජ රූපවලට ඒ සිතත් සමග පහළ වෙන චිත්තජ රූපවලට හේතු ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා කියලා. එතකොට එතනදී සිදුවෙන්නේ අකුසල් සිතක් අකුසල් සිතේ අකුසල් හේතු පහළ වෙන රූපයට ප්‍රත්‍ය වෙනවා කියලා. ඒ ටික තමයි ඒකේ කියන්න තියෙන්නේ. එතකොට අකුසල කියලා කිව්වහම අපි දන්නවා ප්‍රාණඝාත, අදින්නාදාන, කාමේසු මිත්‍යාචාරා ඒ ආදි වශයෙන් දස අකුසල්ම තියෙනවා. අකුසල් වල ලෝභයෙන් කෙරෙන අකුසල් තියෙනවා, මෝහයෙන් කෙරෙන අකුසල් තියෙනවා, ද්වේෂයෙන් කෙරෙන අකුසල් තියෙනවා. එතකොට ඒ ආකාරයට අකුසල සිත් වලින් ලැබෙන රූපවලට හේතු බලපානවා. ඒ ටිකේ තව මොනා හරි තියෙනවද දලුවත් මහත්තයා? ජයන්ත මහත්මයා ඒකට මම යමක් එකතු කරන්න කියන්නම් ජයන්ත මහත්මයා මේ මේ මේ ශ්‍රීමති මහත්මිය මට ආයෙසරක් පිටු පිටු අංකය කියන්න ඔය කොටස් තියෙන. ඔව් 153 නේ. ඔව් ඒ කියන්නේ printed page එක 153. ආ හොඳයි. හොඳයි මම ජයන්ත මහත්මයා ඔබතුමාට යොමු වෙනවා කරුණාකරලා 8% නැවතත් අපිට පැහැදිලි කරන්න. එතෙන්දී තේමති මහත්මිය පැහැදිලි කරා වගේ දැන් මෙතෙන්දී කියන්නේ දැන් අකුසල ධර්මයක් අභ්‍යාකටස්ස ධම්මස් අභ්‍යාකෘත ධර්මයට හේතු ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා කියන තැන. දැන් ඇත්තටම අභ්‍යාකෘත ධර්ම කිව්වහම අපි දන්නා රූප ධර්ම, ඒ වගේම විපාක විපාක සිත් සහ චෛතසික ඊළඟට නිර්වාණය කියන තුනත් අයිති වෙනවා. ඒ කියන්නේ ඒ වගේම ක්‍රියාසිත කියන එක. දැන් ක්‍රියාසිත කිව්වහම එතෙන්දී ක්‍රියාසිත වලට ඇත්තටම අයිති වෙන්නේ නැහැ මේ අකුසල ධර්ම. මොකද ක්‍රියාසිත කියලා කියන්නේ එතෙන්දී රහතන් වහන්සේගේ ක්‍රියාසිත ගත්තාම ඒවා අකුසල හේතු වෙදලා නැහැ. අනිත් ක්‍රියාසිත තුනක් ගත්තොත් දැන් අපි හිතුවොත් එහෙම දැන් පංචද්වාරා වචන සිත හරි එහෙමත් නැත්නම් මනෝද්වාරා වචන සිත වගේ දේවල් ඒවා ක්‍රියාසිත ඒවා හේතුයි. ඒකට හේතු යෙදිලා නැහැ. ඒ වගේම තමයි තව දෙයක් අපි මතක තියාගන්න වෙනවා. දැන් අපි කියන විපාක සිදුත් අභ්‍යාසයයි කියලා. එතකොට හැබැයි අකුසල ධර්ම වලට හේතු සහිත විපාක සිත් ලැබෙන්නේ නැහැ. දැන් අපි දන්නවා කුසලයක් කරොත් කුසලයට විපාක සිත් ලැබෙනවා සහේතුක විපාක සිත්. ඒ කියන්නේ අපි දන්නවා අපි අර අපි ගත්ත මහා කුසල් සිත් අට ඒ කියන්නේ කොහොමද ඒක කියන්නේ පටන් ගන්න සෝමනස් සාගත ඥාන සංප්‍රයුක්ත අසංකාරික සිත වගේ ඒ වගේ ඥාන සංප්‍රයුක්ත ඒ විදිහේ කුසල් සිත් ගත්තොත් ඒ කුසල් සිත් වලට අනුරූපම විපාක සිත් අටකුත් ඒ නමින්ම පෙන්වලා තියෙනවා නමුත් දැන් අපි සිතක් ගත්තොත් දැන් අපි අකුසලයක් කරොත් කියන්නේ යම් කිසි විදිහකින් යම් කෙනෙක් අකුසලයක් කරනවා නම් අකුසල සිතක් පහළලා තමයි අකුසල සිත් පිළිවෙලින් තමයි ඒ අකුසල් කරන්නේ නමුත් ඒ අකුසල් වලට හේතු සහිත, ඒ කියන්නේ අලෝභ, අදෝස, අමෝහ කියන හේතු හෝ ලෝභ, දෝස, මෝහ හෝ කියන හේතු ඇතුළු විපාක දෙත් ලැබෙන්නේ නැහැ අකුසල ධර්ම වලට. අකුසල ධර්ම වලට ලැබෙන විපාක ටික තමයි අර පංච පංචද්වාරක සිත් එක. ඒ කියන්නේ උපේක්ෂා සාගත චක්කු විඥාන සිත, උපේක්ෂා සාගත සෝත විඥාන සිත ආදී වශයෙන් ලැබෙන දුක්ඛ සාගත කාය විඥානය වගේ ලැබෙන විපාක සිද්ධියක් තමයි ලැබෙන්නේ. හැබැයි ඒ විපාක සිද්ධිවල අලෝභ දෝෂ සමෝහ හෝ ලෝභ දෝෂ සමෝහ කියන දේවල් යෙදෙන්නේ නැහැ. ඒවා හේතු සිද්ධියටයි ගණන් ගන්න. දැන් මට ඒ කියන්නේ මට අයිසලස් කියලා දෙන්න මොකද්ද කියන්නේ අකුසල ධර්ම හේතුවෙන් ඔව් දැන් අපි මොකද අකුසල සිතක් ඇති වෙලා යම්කිසි අකුසල කර්ම කරනවා කියලා අකුසල සිත් වේලි වලින් අකුසල කර්මයක් කරන්නේ එතකොට ඊට මත දැන් කොහොම වචන සෙට් එක කියනකොට උදාහරණයක් එකක් කියලා උදාහරණයකුත් කියන්න මම සරල අකුසල ධර්මයක් යම් කෙනෙක් සතෙක් මරනවා එහෙම නැත්නම් යම් කෙනෙක් තව කෙනෙකුට ද්වේෂයෙන් බනිනවා ඒ වගේ අවස්ථාවලදී ඒ ක්‍රියාව කරන අවස්ථාවලදී එයාගේ අකුසල චෛතසික ඒ කියන්නේ ඔය හේතු යෙදෙනවා දැන් අපි හිතුවොත් කෙනෙකුට බනිනවා නම් එතනදී මෝහයයි ද්වේෂයයි කියන හේතු දෙක යෙදෙනවා ඒ වගේම අපි හිතුවොත් එහෙම කෙනෙක් මරනවා නම් කෙනෙක් යම්කිසි සතෙක්ව මරනවා නම් එතනදී කියදෙනවා ද්වේෂයයි මෝහයයි කියන අකුසල. ඒ වගේම සොරකමක් කරන අවස්ථාවේදී ඇතැම් විට ලෝභය බහුල වශයෙන් යෙදෙන ලෝභයයි මෝහයයි. නමුත් ඇතැම් විට තව කෙනෙක්ගේ වස්තුවක් එයාට රිදවන්න හොරකම් කරනවා නම් එතනදී යෙදෙන්න පුළුවන් ද්වේෂයත් මෝහයත්. ඉතින් ওই විදිහට යෙදෙනවා ඒ අකුසල කර්ම කරනකොට. දැන් මේ අකුසල කර්ම විපාක ලබනවා කියලා කියන්නේ එතෙන්දී පහළ වෙන විපාක සිත් වලින් තමයි විපාක ලබන්නේ. මේ විපාක ලබන වෙලාවේ ඒ විපාක සිත් වල ඒ ලෝභ ද්වේෂ මෝහ කියන හේතු යෙදෙන්නේ නැහැ. මොකද අකුසලයකට විපාක ලැබෙන්නේ චක්කු විඤ්ඤාණ, සෝත විඤ්ඤාණ, ගාන විඤ්ඤාණ, ජීවා විඤ්ඤාණ, කාය විඤ්ඤාණ කියන කොටස් ටිකෙන් තමයි අකුසලයකට විපාක ලැබෙන්නේ. එතකොට එතනදී ඒ අකුසල සිත්වල ඒ විපාක සිත්වල හේතු නැහැ. ඒවට අපි කියනවා අහේතුක සිත් කියලා. ඒ නිසා මෙතනදී අකුසලෝ ධම්මෝ අභ්‍යාකටස්ස ධම්මස්ස හේතු පච්චේන පච්චයෝ කියනකොට අපි දන්නවා මේ විපාක සිත් අභ්‍යාකට ධර්මයක් වුණාට මේ අකුසල ධර්ම වලින් ඒකට බලපෑමක් කරන්න බෑ මොකද ඒ විපාක සිත් වලට ඒ අකුසල හේතු හේතුපත්ති යෙදෙන්නේ නැති හින්දා. ඒ කියන්නේ හේතු කියලා මෙතන ගන්නෙ ලෝභ දෝෂ මොහනේ. ඒකෝර ඒව යෙදෙන්නේ. අමෝ ලෝභ මොහ කියනවා ඒ විපාක සිත් වල යෙදෙන්නේ. ඒක නිසා මෙතන හතස ධම්මස් මේ විපාක සිත් ටික අයින් කරන්න වෙනවා. ඒ වගේම ක්‍රියා සිත් ගන්න මේ ක්‍රියා බහුලෝ අපි සාමාන්‍යයෙන් කතා කරන්නේ ඔව් අන්න ඒ විදිහටයි යෙදෙන්නේ. එතකොට අපිට විපාක සිත් ටික සමායන්න හොඳේ. මේ ජයන්ත මහත්තයා දැන් ඔබතුමා කිව්වේ එක මම හිතනවා තේරුම් ගත්තයි කියලා අකුසල ධර්මයක් සිදු වෙන අවස්ථාවක් කරන අවස්ථාවකදී අලෝභාදී සමෝහ තිබුණාට එතන ඒකට මේ විපාකයේ හැදෙනකොට ඒ විපාකයේ හැදෙන සිතෙහි අලෝභාදී සමෝහේ නෑ ඒක විපාක සිතක් හැටියට තමයි හටගන්නේ කියන කියන අර්ථය නේද කිව්වේ ඔව් ලෝභ දෝෂ මොහ යෙදෙනවා අකුසලේ කරනකොට නමුත් දෝෂ මොහ ඒකට දෙන්නේ ඒකෝ යන්ද මහත්තයා එතකොට අපි කුසල් සිතක් ගත්තොත් එමු දැන් කුසලයක් කරනකොට එතන තියෙනෝනේ අලෝබදු සමෝ ඒතකොට ඒකේ විපාක ඇති වෙනකොට එතන ඇති වෙන විපාක සිතේ ඒ තත්වෙම නෙමෙයිද මෙහෙමයි කුසල විපාක කොටස් දෙකකට බෙදෙනවා එකක් තමයි අහේතුක කුසල විපාක කියලා කොටසක් ඒ වගේම තියෙනවා සහේතුක කුසල විපාක කියලා කොටස. එතකොට දැන් අපි බැලුවොත් එහෙම දැන් යමක් ප්‍රියමනාප දෙයක් දැర్శණය වෙනකොට එතකොට යෙදිලා තියෙන්නේ කුසල සහගත උපේක්ෂා සහගත චක්ක විඥාන. ඒ කුසල පැත්තෙන් ඉදලා ඒ වගේම දැන් අපිට හොඳ දෙයක් ඇහෙනකොට එතන යදලා තියෙන කුසලයක් ඉන්න. පෙර කරපු කුසලයක් ඉන්න හැබැයි ඒකේ සෝත විඥානේ නැහැ හේතු යෙදිලා නැහැ. නමුත් ඒ වගේ එතකොට කුසල විපාක කියන කොටස අපිට මතකයි මතක ඇති අපි ඕක ගොඩක් කතා කරා කලින් මේ විසජ්ජනා වාරත් ඒ වගේම මේ ප ဋ ාණ ක්‍රමේ කතා කරන්න කලින් කොහොමද ඔක විසඳගන්නේ කියලා ස්වාමීන් වහන්සේත් විශේෂයෙන්ම කිව්වේ ඊටාම සියුම් විදිහට තමයි මේ දෙක තෝරගන්න තියෙන්නේ. දැන් උදාහරණයකට කිව්වොත් දැන් කෙනෙක් ගිහිල්ලා බුදුන් වඳිනවා. නැත්තම් භාවනාවක් කරාට පස්සේ හිතට හරිම සැනසුමක් දැනෙනවා. හිතට දැනෙනවා හරිම ශාන්ත ගතිය, ප්‍රීතියක් වගේ දේවල් දැනෙනවා. ඒ දැනෙන්නේ සහේතුක කුසල විපාක කියලා. ඒ වගේ ඔය කුසල විපාකසිත කොටස් දෙකකට බෙදෙනවා සහේතුකයි අහේතුකයි කියලා. නමුත් අකුසල විපාකසිත අනිවාර්යයෙන්ම අහේතුක පමණයි සහේතුක අකුසල විපාකසිත යෙදෙන්නේ නැති බවට තමයි විස්තර වෙන්නේ. දවස් මාසයේ තෙරුවන් සරණයි. දැනට අපි එහෙම දැනගෙන ඉදිරියට යමු. තෙරුවන් සරණයි. ඔව් තෙරුවන් සරණයි. ඔව්. හොඳයි මේ අද සාකච්ඡාවේ පරමාර්ථයේ කොටස් එකකින් මේ එකක් දෙකක් ඉවර කිරීමට වඩා මේ තේරුම් ගැනීම සහ තේරුම් ගන්නකොට අර මම වගේ අයට අතීතයේ මතක අමතක නිසා ඒවා මතක් කරගන්න උත්සාහ කරගන්න. ඉතින් එවැනි අවශ්‍යතාවයක් මට වගේ අනිත් අයට තියෙනවා නම් ඔය කොතනින් හරි කියපු දේ සම්බන්ධ කරගෙන පස්සට ගිහිල්ලා ප්‍රශ්න අහුවට කමක් නැහැ මේ තේරුම් ගන්න. ඒ අවස්ථාව දෙන්න බෑ. ඉතින් ඒක නිසා තමයි අපි මෙතනදී මේ විපාක සිතුයි ඒ කියන්නේ අකුසල විපාක සිතුයි ක්‍රියා සිතුයි අත්හැරලා රූප ධර්ම ගැන විතරක් හිතන්නේ මේ නිර්වාණය අනිවාර්යයෙන්ම හේතු ප්‍රත්‍යය දෙන්නේ නැති හින්දා ප්‍රත්‍යක්ෂය දෙන්නේ නැති හින්දා අපි මෙතෙන්දී රූප ගැන විතරයි එතන රූප හැටියට ගන්නෙ සිත සිතෙන් නිපදවන රූප චිත්තජ රූප හැටියටයි ගන්න කෙරුවන් සරණ. ජයන්ත මහත්තයා ඔයා මම කිව්වට පස්සේ යමක් කිව්වාද මම ඔබතුමා කතා කරනකොට උඩින්වත් දන්නේ නැහැ කියලා හිතුණා. නෑ නෑ නෑ ඔබ ඔබතුමා කිව්වට පස්සේ මට අමතක වෙච්ච කොටසක් මම අපෝ ඉදිරිපත් කරේ. හොඳයි හොඳයි හොඳයි. හොඳයි අනික් කල්යාණ මිතු මිත්‍රයන්ට ප්‍රශ්න නෑ මට පේන්නේ. ඒ කියන්නේ බලංගියා මට විතරයි තේරුම් නැති මේවා. පරිදි. නදවත් මාත් තේරුම් කරන්නේ මේ මට තේරෙන්නේ නෑ. මේ දත මහත්තයක් මේ පොඩ්ඩක් හරි මේ පොඩ්ඩක් පැහැදිලි කරලා දෙනවා තාපාරක් මේ අව්‍යාකෘත කියනකොට දැන් කියවනේ විපාකසිත ක්‍රියාසිත රූපදාන නිර්වාණ කියලා. පොඩ්ඩක් ඒකේ මේ විපාකසිත ඒ කොහොමද ඒක යෙදෙන හැටි දැන් අව්‍යාකෘත කියනකොට දැන් විපාක සිත්, ක්‍රියාසිත්, රූප ධර්ම සහ නිර්වාණය. පොඩ්ඩක් කරන කරුණාකරලා තා පොඩ්ඩක් පැහැදිලි කර දෙන්න මට මේක තේරෙනවා ටිකක් මදි. ඒක කරන්නේ. තේරුම් තමයි. ඔව්. එතකොට මේ අභ්‍යාගත ධර්ම කියලා කිව්වේ විපා දැන් අපි ගත්තොත් 89ක් ගත්තොත් 89ක් වශයෙන් කෙටියෙන් අප සඳහන් කරනවා ඊරසෙප්. එතකොට ඒ වගේ තියෙනවා අකුසල සිත් කියලා කියනකොට ඊළඟට කියනවා හේතුක සිත් කියලා කියනවා ඊට පස්සේ කුසල සිත් කියලා කියනවා ඊට පස්සේ කියනවා අපි ගත්තොත් එහෙම මාර්ග සිත් පවා ගන්න කුසල සිත් ඇතුළේ ඊට පස්සේ විපාක සිත් විපාක සිත් කොටසක් තියෙනවා එතකොට ඒ ටික තමයි අයිති වෙන්නේ සිත් ගණයට ඊට පස්සේ කියන්නේ අකුසල සිත් ඊළඟට අහේතුක සිත් ඊළඟට කාමාවචර කුසල් සිත් ඊළඟට කාමාවචර ක්‍රියා සිත් ඊළඟට තියෙන්නේ විපාක සිත් කියලා. එතකොට අපි දැන් ගත්තාම මේක විස්තර කරනකොට අභ්‍යාසගත ධර්ම හැටියට ගන්න රූප ධර්මයි ඔබතුමා කිව්වා වගේ රූප ධර්මයි විපාක සිතුයි ඊට පස්සේ විපාක ධර්ම හැටියට ගත්තම සිත් සාචෛත්‍යක ඊට පස්සේ ගන්න ක්‍රියාසිත ඊළඟට නිර්වාණ ධාතුව. කියලා රූප ධර්මත් එක්ක. ඒක රූප ධර්මයි විපාකසිතුයි ක්‍රියාසිතුයි නිර්වාණ ධාතුව තමයි අභ්‍යාකර ධර්ම හැටියට ගන්න. එතකොට විපාකසිත අපිට හම්බ වෙන කොටස් දෙකක් හැටියට. එකක් තමයි අහේතුක විපාකසිත, සහේතුක විපාකසිත. අහේතුක විපාකසිත බෙදනවා කොටස් දෙකකට. එකක් තමයි හේතුක අකුසල විපාක තියෙනවා. අහේතුක කුසල විපාක තියෙනවා. එක අහේතුක අකුසල විපාක සිත් හතකුත් අහේතුක කුසල විපාක සිත් අටකුත් ලැබෙනවා. එතන මුලින්ම ලාපෝ සිත් ගැන පොඩ්ඩක් මතක් කරගත්තාම ඒක හොයාගන්න පුළුවන් වෙයි. ඊට පස්සේ තියෙනවා කුසල විපාක සිත් වල කාමාවචර කුසල විපාක. කාමාවචර කුසලයේ ප්‍රාර්ථි කියන්නේ කාමාවචර කුසලයක් කරාම ඒක සහේතුකව විපාක දෙනවා. අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ අර ස්වාමීන් වහන්සේ දීපු උදාහරණය තමයි අර භාවනාවෙන් පස්සේ යම් කිසි සතුටක් දැනසුමක් දැනනවා නම් ඒක ඉති විපාකයක්. ඒ විතරක් නෙවෙයි අපි දැන් වෙන යම් මොන හරි ක්‍රියාවක් කරාම කුසල ක්‍රියාවක් කරාම ඒකින් ලැබෙන සහේතුක විපාක සිත්. ඒ කියන්නේ ඒක අහේ අහේතු විපාක සිත් කියලා අපි කිව්වේ යමක් දකිනකොට එනකොට ඒ විඥාන සිත් උපේක්ෂා ඒව උපේක්ෂා සාගත උපේක්ෂා සාගත චක්කු විඥානය උපේක්ෂා සාගත ධාන විඥානය උපේක්ෂා සාගත ජීවා විඥානය කාය විඥානය ඊට පස්සේ අපි දන්නවා මේ සම්පටිච්ඡන සම්පීරණ කියලා කොටස් දෙකක් තියෙනවා ඒවත් එක්ක එනකොට සුඛ සාගත කාය විඥානය ඒක තමයි හේතුක විපාක සිත් හැටියට ගණන් ගණන් ගන්න. මේක ටිකක් අර පොඩ්ඩක් විස්තරාත්මකව බලන්න වෙනවා පොතක් පරිහරණය කරලා බලන්න නැත්නම් එහෙම කිව්වට එකපාරම ඔළුවට යන්නේ නැහැ. පරිණාම මතකයි නම් ටිකක් මතක් වෙයි. එතකොට ඒව තමයි විපාක හැටියට ලැබෙන්නේ. ක්‍රියා හැටියට යනකොට අහේතුක ක්‍රියාසිත් තියෙන තුනක්. ඒ තමයි උපේක්ෂා සහගත පංචද්වාර ආවචන සිත. ඒ කියන්නේ යමක් කෙරෙහි දැන් අපි හිතමුක ඇහෙන් දකින දෙයක් පැත්තට සිත්ේලිය හරවනවා නම් අපි ඒකට කියනවා පංචද්වාර ආවර්ජන සිත කියලා. ඒකට මානසිකාරමේ සිත කියලා පාවිච්චි කරනවා. කියන්නේ මානසිකාරයේ යෙදෙනවත් සම්පරාව ඇති වෙනවා. දැන් හැ ඉදිරියට රූපයක් ආව කියලාම එක ගැනීමක් ඇති වෙන්නේ නැහැ. මොකක් වෙලාවට ඒක තමයි සමා වෙන්නේ වෙන කල්පනාවක් ඉන්නවා නම් අර කියන දේවල් ඇහෙන්නේ දකින දේවල් තේන්නේ වෙන්නේ ඒ දේ පැත්තට මනස යොමු වෙන්නේ නැති ප්‍රතිකාරය නැත්නම් අවධානය යොමු නැත්නම් ඒවත් ඒව තමට ගෝචර වෙන්නේ නැහැ. අන්න එතන ඒ ගෝචර කර ගැනීම තමයි ඒ උපේක්ෂා සාගත පංචද්වාර ආවර්ජනය කියන්නේ. පංචද්වාර කියලා කියන්නේ ඇස කන නයිකින් කියන්නේ. ඒකෙ එන්නේ ඒ ටික කරන්නේ හේතුක ක්‍රියාසිත. ක්‍රියාව හුදු ක්‍රියාවක් විතරයි. දෙයක් හෝ අකුසලයක් නෙවෙයි. ක්‍රියාසත කියලා කියන්නේ තේරුම කුසල කියලා කියන්නත් බැරි අකුසල කියලා කියන්නත් බැරි කියන අර්ථයෙන් තමයි අභ්‍යාසත කියලා කියන්නේ. ක්‍රියාසත කියලා කියන්නේ කියන්න පුළුවන් කුසලද අකුසලද කියලා. අභ්‍යාසත කියලා කියන්නේ කුසලත් නොවන නොවන ධර්ම. කොට ඊළඟට තමයි උපේක්ෂාත්මකද මනෝද්වාරාවත්. කොට ඇසෙන් කනින් දිවෙන් කයින් ගන්න දේවල් ඒ වගේම මනස නැගෙන අරමුණක් පිළිබඳවත් ඉතුරු විස්තර කරන්න ඒ පැත්තට හැරෙන්නේ මනෝද්වාර ආවත් වෙන සිතෙන්. එතකොට එකක් ක්‍රියාවක්. එතනත් කරන්නේ රැසෙන් ගත්ත අරමුණ හෝ කණෙන් ගත්ත අරමුණ සැපට පරම්පරාව හරවන එක. ඒක තමයි විස්තර වෙන්නේ. ඒකට ඒකත් ක්‍රියාසිතක්. ඒවා හේතු දුක්ඛය. ඒ වගේ යෙදිල නැහැ ලෝභ දෝෂ මොහෝ අසෝභ අදෘෂ්ඨාමෝ. ඉතින් ඒ ටික තමයි අහේතුක ක්‍රියාසිත දෙකයි ඊළඟට කියනවා සෝමනස්ස සාගත හස්තුත්පාදේ. බුදුරජාණන් වහන්සේ හෝ රහතන් වහන්සේ යම් කිසි අවස්ථාවක සිනහ වෙනකොට ඇති වෙන සිත. ඒ රහතන් වහන්සේලාටයි බුදුරජාණන් වහන්සේලාට විතරයි එහෙම නැත්නම් බුදුරජාණන් වහන්සේලාට තමයි පෙන්වන්නේ. ඒක ලිප් ක්‍රියාවක් විතරයි. නෑ ඒ කියන්නේ ජයන්ත මහත්තයා දැන් පංචද්වාරජන සිතක් ඕනම අවස්ථාවක උපේක්ෂා සාගත ක්‍රියාසිතක් විදියටත් මනෝද්වාරජන සිතත් ඒ වගේම ඕනෑම අවස්ථාවක උපේක්ෂා සහගත ක්‍රියාසිතක් විදිහට ගන්න තියෙන්නේ. ඔව් දලහත් එහෙම තමයි ගන්නවා. ඒ වර චිත්ත වීපියේ මැදව මැදදී බියදෙන සිත්. දැන් අපි හිතුවොත් දැන් පංචද්වාර ආවර්ජන සිත් පෙළක් ගැන හිතුවොත් දැන් චක්කු විඥාන සෝත විඥාන වලට කලින් තමයි මේ පංචද්වාර ආවර්ජන සිත පහළ වෙන්නේ උපේක්ෂා සහගතව. ඒ වගේම දැන් මනෝද්වාරා වර්ජින සිත කියන එක ඇත්තටම පහළ වෙනවා පංචද්වාරයෙන් ගන්න අරමුණු වලටත් පහළ වෙනවා. එතනදී අපි කියන එකට වොත්තපන සිත කියලා. ඒකෙන් තමයි ව්‍යවස්ථාපනය කරන්නේ කියලා. ඊළඟට අපි සාමාන්‍ය මනසින්ම හිතන යමක් මතක් වෙච්ච දේවල් දැන් අපි අම්මා ගැන හිතනවා නම් නැත්නම් මොකක් හරි මතකයට එනවා නම් ඒ ගැන හිතනකොට පහළ වෙන සිතට අපි කෙලින්ම මනෝද්වාරා වචන සිත කියලා කියනවා. ඒ විදිය තමයි යන්නේ. මම හිතනවා ඒක පොඩ්ඩක් මතක් කරගමු ඒක ආකාරයෙන් මේ චිත්ත වීතිවල වැඩ කරපු විදිය. ඊළඟට ගන්න. දැන් ඊළඟ සැන යන්තමාදී තව එකක් එක පොඩ්ඩක් එතන ඉඳලා අපි ඊගාට සීමිත මාත් වෙන්න නැවතිව මුමු. යන්තමාදී ඒ කියන්නේ අපි දැන් අපි ගත්තොත් සෝමනාත් සාගත ඥාන සම්ප්‍රයුක්ත අසංකාරික හිතක් ගැන හිතුවොත් එහෙම ඉතල භවංගයක් ඇති වෙනවනේ භවංග සිතක් එතන චෛතසිකයක් මොකුත් නැහැ. භවංග චලනයක් එතනත් මොකුත් නැහැ. චෛතසිකයෙන් භවංග උපච්ඡේදය එහෙම චෛතසික නැතුව එහෙම දෙන ඊගාවට පංචද්වාර වර්ජන සිත ඇති වෙනවා ඒක උපේක්ඛා සාගත ක්‍රියාසිත නේ මේ එහෙම නේද හරි ඔබතුමා අධ්‍යක්ෂක එකට ඉන්නේ හරිනේ ඊගාවට ඇති වෙනවා චක්කු විඥාන සිත හරි ඊගාට සම්පටිච්චින ඊගාට සම්තීන ඊගාට වොත්තපන නැවත වොත්තපන කියනකොටත් ඔබතුමා කියනවා ඒක තමයි මනෝද්වාජන සිත හැටියට අපි ගන්න වෙන්නේ එතකොට ඒක උපේක්ඛා සාගත ක්‍රියාසිතක් කියලා එතකොට ඔව් එතකොට මේ පංචද්වාරජන සහ ඔත්තපන මැද තිබුණු චක්කු විඥාන සම්පටිච්ඡන සම්තිර්ණ සිත් වලට කොහොමද කතා කරන්නේ ඊට පස්සේ ඇති වෙනවා ජවන් සිත් ඒ ජවන් සිත් වලට එනකොට නම් ඒක මේ ක්‍රියාසිත නෙවෙයි නේද එතකොට කොහොමද අර මැදේවට කියන්නේ ඔව් අස්ගතොත් එහෙම දැන් පංචද්වාරා වචන සිතත් අපි කියව අහේතුක සිතක් කියලා එක ක්‍රියාසිතක්. ඒකේ හේතු යෙදිලා නැහැ. ලෝභ දෝෂ මොහ, අලෝභ දෝෂ මොහ, අමෝහ යෙදිලා නැහැ. කියන්නේ කුසලුත් නෙවෙයි අකුසලුත් නෙවෙයි ඒක. ඊළඟ චක්කු විඥානයත් එහෙම ඒකට හේතු යෙදිලා නැහැ. ඒකත් තියෙන්නේ මේ අර අර මූලිකවම තියෙන චෛතසික ධර්ම හත හත විතරයි තියෙන්නේ. ඒ කියන්නේ සර්වචිත්ත සාධාරණ චෛතසික හත විතරයි එතන තියෙන්නේ. ඊළඟට සම්පටිච්ඡන කියන කොටත් ඒකත් විපාක සිතක්. දැන් සම්පටිච්ඡනය විපාක කියන අකුසල විපාක වෙනවා අකුසල විදිහට සිත් පහළ වෙන අවස්ථාවේදී ඒක අකුසල හැටියටත් ඊළඟට කුසල් පැත්තට සිත් පහළ වෙනකොට කුසල විපාකයක් හැටියටත් සැලකෙනවා. ඒ වගේම සංකීර්ණ සිතත් විපාක සිතක් ඒකත් අහේතුකයි. සම්පරිච්ඡන සිතත් සංකීර්ණ සිතත් දෙකම අහේතුක සිත්. ඊට පස්සේ මනෝද්වාරාවචන සිත පහළ වෙනවා ඒක අර පංචද්වාරික වීතියක පහළ වෙන එක නෑ. ඇසෙන් ගත්ත කනෙන් ගත්ත අරමුණක් කෙරෙහි යොදවනවා නම් අපි ඒකට කියනවා වොත්තපන කියලා. ඒකෝර එතනින් තමයි මේක ඉතිරි ඉතිරි ජවන් සිත්තික කුසල් හෝ අකුසල් බවට තීරණය වෙන්නේ අන්න එතන. එතන තමයි මන් සංජීවය. වොත්තපන සිතෙන්. ඒක ව්‍යවස්ථාපනය කරාම තමයි ඒක දෙපැත්තට යන්නේ. දැන් කෙනෙකුට එකම දේ දැකලා කෙනෙකුට ලෝභ වශයෙන් හෝ ද්වේෂ වශයෙන් හෝ දැකලා අකුසල් පැත්තටත් යන්න පුළුවන්. ඒ වගේම මෝහ පැත්තෙන් දැකලා විචිකිච්ඡා උද්දච්ච පැත්තට යන්නත් පුළුවන්. තව කෙනෙකුට ඒක ඒක දැකලා ඒකෙන් කුසල් සහගත සිතුවිල්ලක් ඇති කරගන්නත් පුළුවන් යෝනිසෝ මනසිකාරයේ යෙදුණා. ඉතින් ඒක නිසා ඒ වොත්තපන සිත තමයි ඒ දෙපැත්තට බෙදෙන මනසම් දී හැටියට හඳුන්වන්නේ. එතකොට ඒ විදිහට තමයි ඊට පස්සේ ජවන් සිත් පහළ වෙනකොට ජවන් සිත් රහතන් වහන්සේගේ ජවන් සිත්වලට අපි කියනවා ක්‍රියා ජවන් කියලා. අනිකුත් සිත්වලට කුසල් හෝ අකුසල ජවන් හැටි තමයි ඒ ටික පහළ වෙන්නේ. මම හිතනවා ඒක ටික පැහැදිලි කියලා. ඒතර වත්පන සිත අහේතුක විපාක විපාක සිත. අහේතුක අහේතුක සිත අහේතුක විපාක සිත. අහේතුක ක්‍රියා සිත. විපාක සිතක් නෙවෙයි ක්‍රියා සිත. හොඳයි. හොඳයි. එහෙනම් මම හිතනවා අපි ඊගාව කොටසට යමු නේද මේ කච්චිකයා ප්‍රශ්නයක් නැත්නම් අපි ශ්‍රීමති මහත්මියට යමු යමු ශ්‍රීමති මහත්මිය අපි ඊගාව කොටසට යමු පොඩි දෙයක් මම මේ මතක් කරලා පටන් ගන්නම් ඊළඟ කොටස දැන් අපි අනුපිළිවෙලින් කුසල ධර්ම කතා කරා ඊළඟට අකුසල ධර්ම වලට පටන් ගත්තා. දැන් අකුසල ධර්ම කියලා කිව්වහම අපි හිත යොමු කරන්න ඕනේ අර අපි ඉගෙනගත්තු අකුසල සිත් ටිකට පමණයි. එතකොට අකුසල සිත් ලෝභ වශයෙන් ගත්තු 8යි, ද්වේෂ වශයෙන් ගත්තු 2යි, මෝහ වශයෙන් ගත්තු 2යි. එතකොට ඔය 12. ඔය 12න් එකක් තමයි මෙතන මේ අකුසල ධර්මයක් කියන තැන පහළ වෙන සිත. එතකොට ඒ ඒයින් එහෙක තියෙන හේතු තමයි අපිට බලන්න ඕනේ. එතකොට ඒ හේතු තමයි මේ ඒ සිත නිසා පහළ වෙන අව්‍යාකෘත ධර්ම වලට. එතකොට දැන් අකුසල සිතක කුසල විපාක කුසල චෛතසික එන්න බෑ. අකුසල සිතක නම් පහළ වෙන්න පුළුවන් ලෝභ, ද්වේෂ, මෝහ කියන ඒවා. එතකොට ඒ නිසා තමයි අපි ඒ මාත්‍රිකාවේදී ඒ සිත වෙන් කරගෙන ඒ සිතට අනුරූප වෙන චෛතසිකයි රූපයි බැලුවහම ඕක පැහැදිලිව විසඳගත්ත හැකි. තෙරුවන් සරණයි. ඒක තමයි කියන්නේ ඇත්තට මේ සිතත් උපදින රූපයන්ට තමයි චිත්තජ රූපයන්ට තමයි හේතු හැටියට පත් වෙනවා කියලා කියන්නේ. ඒ විලාමේ අකුසල හේතු අකුසල හේතු චිත්ත සමුට්ඨානන රූපාන හේතුපච්චේන පච්චෝ කියනකොට ඒ ශ්‍රීමති මාතේ වගේ ඒ අකුසල සිතේ තියෙන හේතු ටික කොහොමද ප්‍රත්‍ය වෙලා මේ අභ්‍යාසගත වෙච්ච චිත්තජ රූප ටික ඇති වෙන්නේ කියන එක තමයි විස්තර වෙන්නේ නේද හොඳයි ඊළඟ වීතිය 6 වෙනි වීතිය අපි ඉගෙන ගත්තේ අර පෙර කියපු වීති දෙකේම එකතුව අකුසලෝ ධම්මෝ අකුසලස්සච අව්‍යාකතස්සච ධම්මස්ස හේතුපච්චේන පච්චය අකුසල ධර්මයක් අකුසලයකටද අව්‍යාකෘතයේ ධර්මයකටද හේතු ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා කියලා. එතකොට එතන අකුසල ධර්ම අපි අර අකුසල සිත් 12න් එකක්. ඒ අකුසල සිත් 12න් එකක් පහළ වෙන තැනදී ඒ අකුසල සිත්වලට එකතු වෙන චෛතසික ටික අකුසල චෛතසික ටිකට ටිකටත් ඊළඟට ඒ අකුසල සිත නිසා පහළ වෙන චිත්තජ රූපවලට මේ අකුසල සිතේ තියෙන ලෝභ දේශ මෝහ කියන හේතු වලින් දෙකක් හෝ එකක්. එතකොට ඒවා තමා ප්‍රත්‍ය වෙන්නේ අර ධර්මතාවලට. ඒ කියන්නේ හේතු ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා. අන්න ඒක තමයි ඒකෙන් පැහැදිලි වෙන්නේ. හොඳයි කාට හරි මේ පිළිබඳව ප්‍රශ්නයක් තියෙනවා නම් ඉදිරිපත් කරන්න නේද? අපි අද ඔක්කොම කතා කරලා ඉගෙන ගමු නේද? ස්වාමීන් වහන්සේ ගාවට ඊගා සතිය යනකොට අපිට ඒතර මේ කොටස් ගැන හොඳින් අවබෝධයෙන් යන්න පුළුවන් ඉතුරු ඒවා තේරුම් ගන්න. අපි විශ්වාස කරනවා කට්ටියට 100ක් මහමුදුර කෙනෙකුට එකතර වැටුන්නේ නැහැ කියලා. නිසා මේ වගේ අහන්න පුළුවන්. අපිට මෙහෙම හිතන්න පුළුවන්. දැන් ලෝභ හිතක් පහළ වෙනවා. එතකොට සෝමනස්ස සහගත දෘෂ්ටිගත සංප්‍රයුක්ත අසංකාරික හිත පහළ වෙනවා. එතකොට ඒ පහළ වෙනකොට ඒ හිතට එකතු වෙනවා අකුසල චෛතසික 14කුත් අර සම්බචිත්ත සාධාරණ චෛතසිකක් තියෙනවා. එතන අර බවංග බවංග චලන බවංග උපච්ඡේද ඊළඟට එනවා පංචද්වාරා වර්ජන සම්පටිච්චන සම්තිරණ මනෝද්වාරේ. එතකොට ඒ ටිකට එනකොට සම්පරිත්‍යන සංකීර්ණ මනෝද්වාර විපාක සිත්. ඒවා විපාක සිත්. එතකොට ඒ විපාක සිත් වලින් පස්සේ ඇති වෙන්නේ අකුසල ජවන් සිත්. ඒ ඒට අනුරූප අකුසල ජවන් සිත් තමයි ඇති වෙන්නේ. අන්නේ සිත් වල තමයි මේ විදිහට මේ මේ හේතුප්‍රත්‍යයෙන් සත්‍ය වෙනවා කියලා කියන්න පුළුවන්. තේරුම් ගන්න. ඔව් ඒකවල එතන මනෝද්වාර ආවර්ජන තමයි අතම ක්‍රියාසිතක් ඊට පස්සේ ජවන් සිත් නේද? එහෙමයි එහෙමයි ජයන්ත මහත්තයා. ඒ ජවන් සිත්තිකේ තියෙන ක්‍රියාවලිය තමයි ඔය අපිට පැහැදිලි වෙන්නේ. මම හිතන එසෙන්ජර් සමස්තයක් වශයෙන් අර සාරාංශ කරලා තිනවා උඩ කිව්ව දෙකම එකට අරන් තිනවා නේද අකුසල හේතු එකක් තමයි සම්ප්‍රදාන කන්දානම් කියනකොට නාම ධර්ම ටිකට කොහොමද මේ හේත්පත්යෙන් පත්‍ය වෙන්නේ කියලා ඊළඟට චිත්ත සමුත්ථානංච රූපාන කොහොමද චිත්ත සමුත්ථාන රූප වලට පත්‍ය වෙන්නේ කියන එක දෙකම එකට අරගෙන සඳහන් කරලා තියෙනවා මම හිතන්නේ කුසල පැත්තෙමුත් අපි මේ විදිහම එකක් සැලකුවා හින්දා මම හිතනවා ලේසියි කියලා මේක තේරුම් ගන්න. මෙතෙන්දී මේ රූපා ඒ අනික් කොටස ගමු ගැන්ට මත පොතක් චිත්ත සමුච්ඡානංච රූපානං හේතුපච්චේන පච්චේ කිව්වන් පස්සේ ඒ ඒ අකුසල ධර්මයේ තිබුණා වූ ඒ චෛතසිකයන් චිත්තයන් ඒ රූප කියන්නේ චිත්තජ රූප හැදීම ගැන පමණක්ම තොතින්ද කියන්නේ. ඔව් චිත්තජ රූප හැදීම පමණක් ගැනමයි කියන්නේ මෙතන. වෙනස් රූප නෙවෙයි. චෛතසිකත් එනවා නේද? චෛතසිකත් එනවා නේද? නෑ නෑ දඩුවත් මාත්‍යවේ චිත්තජ රූප මේ චිත්ත සමුට්ඨානංච රූපානාති වතන. ඔව් චිත්ත සමුට්ඨානංච රූපානං හේතුපච්චේන පච්චේ කියනකොට එතෙන්දි මේ අපි කතා කරන්නේ චිත්තජ රූප ගැන පමණයි. සිතේ ඇතිවන රූපයන් ගැන පමණයි. සිතේ ඇතිවන නෙවෙයි කයේ ඇතිවන රූපේ සිත නිසා. කයේ හැසිරෙන රූපේ සිත දාන්න එකයි. චිත්ත රූප නෙමෙයි චිත්තද චිත්තජ රූප ගැන කියන්නේ නේද? ඒ කියන්නේ එහෙමනම් අර අපි කියනෝනේ හැම මේ මේ මේ මොනවද මේ කාය විඤ්ඤාප්ති ඒ සිත නිසා ඇතිවන මේ කයේ ඇතිවන රූප ගැන ඒ ඒ ඉරණි සත්‍යයක් ගැන තමයි මේ කියන්නේ නේද? එතන කාය විඤ්ඤාති වගේ දේවල් තමයි ප්‍රකටව පේන චිත්තජ රූප දරුවත්. මාත් ඒ වගේම ඒ හැම තැනකම ඇති වෙනා චිත්තජ රූප. දැන් වෙන එකක් තියා දැන් භවාංග සිතින් පවා චිත්තජ රූප හදනවා. එතකොට මේ චිත්තජ රූප හදන්න බැරි ඔය මේ අපි කියන්නේ මේ චක්ක විඥාන සෝත විඥාන ආදී වෙච්ච ඒ විපාක සිත්තිකට තමයි රූප හදන්න බැරි කම තියෙන්නේ. ඒ 13කට ඊට පස්සේ අනිත් ඒවා සේරම හදනවා මේ මොන ආකාරයක උපද මොන ආකාරයේ දේ රූප ගැන තේරුම් ගන්න. දැන් මොකද අත මට මට චුට්ටක් ඉන්ට්‍රස්ට් එකක් ආවේ කියන එක ගැන අහන්න මොකද මේ අද අද දැන් ඔය දෙකේ ඉඳන් මේක විශේෂ ධර්ම සාකච්ඡා කරන වෙනින්ද මම ඔය හැමදේම කියනවා. මේ අද දෙකේ ඉඳන් හතර දෙනෙක්ම මේ মালටි ෆේස් ගෲප් එකකට මම ගිහිල්ලා හිටියා කතා කරේ මේ ඉමෝෂනල් වෙල්නස් ගැන. ඉතින් ඒකලා මේ බොහෝ දේවල් කතා කළා මේ කොහොමද මේ emotions ඒ වගේ feelings වගේ දේවල් කොහොමද මේ කයට බලපාන්නේ ඒ වගේ දේවල්. ඉතින් ඒ කතා කරනකොට ඒ තුලින් මම මට ඔය නිතරම පැහැදිලි කරන අභිධර්මයෙන් කොටස් අනුව ඔය මේ කාය විඤ්ඤාති චිත් වගේ දේවල් මට මතක් වුණා. ඉතින් එතකොට මේ කියන දේවල් එතකොට මොකද්ද මේ චිත්තජ රූප කියනකොට ඔබතුමා කියන්නේ ඒ කාය විඤ්ඤාප්තියට අපි දකින දැන් තරහ ගියන් පස්සේ ඇඟ මූණ රතු වෙන තරහ ගියන් පස්සේ අර නොස්ට්‍රිල් එක නැහේ කොළ හෙල්ලෙන්න පුළුවන් ඒ කියන්නේ එතන ඒ වගේ දේවල් වෙනවනේ නේද එතකොට මේ හෘද ස්පන්දන වැඩි වෙනවා ඒ වගේ නොකුත් දේවල් වෙනවනේ ඒ ඒ මට්ටමට ගිය එකක් නෙමෙයි ඊට වඩා සියුම් චිත්තජ රූප හැදෙන්න පුළුවන් කියලා ඔබතුමා කියනවා මේ ඒ ගැන පොඩ්ඩක් කියන්න මොනවද ඒ සියුම් චිත්ත කියන්නේ මොනවද සමහරවල් ගත්තාම මුළු ඇඟම තද වෙන ගතියක් වගේ තියෙනවා. ඒ කියන්නේ අපිට ওই දැනෙන ටික විතරයි බාහිරයට පේන ටික විතරයි අපිට අඳුන ගන්න පුළුවන්. ඇත්තටම බැලුවොත් දැන් හෘද ස්පන්දනය වැඩි වෙනවා, බ්ලඩ් ප්‍රෙෂර් වැඩි වෙනවා කියන එක ගත්තාම තරහ ගිය වෙලාවක වගේ මුළු ඇඟම ඒ අනුව වෙනස් වෙනවා. ඒ කියන්නේ ඇඟේම ලේ ගමන ගමන වෙනස් වෙලා ඒ ඒ ඊට අදාළ වෙච්ච හැම තැනකම ඒ වෙනස් වීම සිදු වෙනවා. ඉතින් ඒක අපිට දැනෙන්නේ නැතිකම විතරයි තියෙන සමහරවට අපිට රළුවද රළුව වෙනස් වෙන දේවල් ටික දැනෙනවා. අපිට තම සිත නිසා දුකටපත් වුනහම එක එක දේවල් කියන්නේ ඇඟට හොඳට දැන් ඇඟ තදවීම දැනෙනවා. ඉතින් ක්ලාන්ත වීම වගේ දේවලුත් එක්ක ඇඟ තද වෙන ගතිය ඒවා මේ ඔක්කොම ඇති වෙනවා මේ ඒ සිත් නිසා. අපේ වෙන කට්ටිය දැන් මෙදාගෙන ඉන්නකොට පවා භවාංග සිත් ක්‍රියාත්මක වෙන අවස්ථාවලදී පවා සියුම් වශයෙන් චිත්තජ රූපය තියෙනවා. ඒ හැබැයි ප්‍රකට නෑ අර වගේ. ප්‍රකට වෙන්නේ හොඳටම අපිට අර උත්තේජන වෙච්ච අවස්ථාවල එක්කලා හොඳට තරහා ගිය වෙලාවක නැත්නම් සතුටින් ඉතිල යන වෙලාවකට දැන් වෙන එකක්ද නැහිනාවක් කටට දැනනවා කියන්නේ මොකට දැනනවා කියන්නේ එතනදා රූපේ වෙනස් වීමක් සිදෙන චිත්තජ රූප. ඒ වගේම තමයි වෙනස් වෙන. ඒත් ඒක දැන් අතක් මිට මොලවන ඒවා ඒ හැම දෙයක්ම ගත්තාම දැන් අපි කියලා ගිනකොට ඇති වෙන ඒ ඒ දේවල් අපි දිවේ හරම හර කරනවා ඒ තේරම චිත්තජ රූප වලට තමයි කියන්නේ අනිත් අනිත් රූපත් නැත්තුව නෙවෙයි නමුත් චිත්තජ රූප වලින් තමයි ඒ සෑහෙන සියක් කරන්නේ ඇස් දෙක හරවන ඒවා ඒ තේරම චිත්තජ රූප හොඳයි. අනිත් අයට පුළුවන් එකතු වෙන්න ප්‍රශ්න වලින්. මම පුන පුනා එක කියන්නේ කට්ටියට එකතු වෙන්න කියලා ප්‍රශ්න තියෙනවා නම්. දැන් ඊගාසරේ තිරුවන් සරණයි. ඔව්. මට ප්‍රශ්නයක් තියෙනවා අධිපති ප්‍රත්‍යයෙන් හැබැයි. ඒක ඇහුවට කමක් නැද්ද දන්නේ දැන්. කල් වැඩිද? මේ යන මේ යන කොටස් වලින් සාකච්ඡා යන්නේ මේ ඒ කියන දේ ගැන තමයි කතා කරන්නේ ශ්‍රීමති මහත්මිය කියන දේ ගැන තමයි කතා කරන්නේ. හැබැයි ඒක තේරුම් ගන්න අවශ්‍ය මූලික කරුණු තියෙනවා නම් අමතක වෙච්ච ඒවා මතක් කරගන්නවා. දැන් අනිත් කටේ ප්‍රශ්න අහන්න නැතු වෙනින්ද ඊගාස්තරේ ශ්‍රීමති මහත්මිය කියන දේ මට තේරුණා නම් මම ඒ කට්ටියකින් තමයි අහන්නේ. හොඳයි ශ්‍රීමති මහත්මිය මේ ඔබතුමිට වෙන්න ඉතුරු ප්‍රශ්න. දැන් අපි හේතුප්‍රත්‍ය ගැන වීති 7ක් කතා කරනවා කියලා කිව්ව මුලින්. ඒතර දැන් හයක් කතා කරා මේ අන්තිම එක හේතුව ඒක හත්වෙනි එක. එතන කියන්නේ අව්‍යාකතා ධම්මෝ අව්‍යාකතස්ස ධම්මස්ස හේතුපච්චයේන පච්චය. ඒ කියන්නේ අව්‍යාකෘත ධර්මයක් අව්‍යාකෘත ධර්මයකට හේතු ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා කියලා. එතන අව්‍යාකෘත ධර්ම කියලා ගණන් ගන්නේ විපාක සිත් වලයි ක්‍රියා සිත් වලයි සිදුවෙන ක්‍රියාවලියක්. එතකොට විපාක අව්‍යාකෘත ක්‍රියා අව්‍යාකෘත කියලා කියනවා. ක්‍රියාසිත තියෙන්නේ රහතන් වහන්සේලාගේ තියෙන සිත්. ඊළඟට විපාක සිත් තියෙනවා. අපි දන්නා හේතු සහිත විපාක සිත් කුසල විපාක. ඒ ටික තමයි එන්නේ. එතකොට විපාක විපාක සිත්වල තියෙන හේතු කියන්නේ අලෝභ, අද්වේෂ, අමෝහ. ඒ අලෝභ, අද්වේෂ, අමෝහ ඒ ඒ සමග සංප්‍රයුක්තව උපදින චෛතසිකවලට හේතු ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා කියලා. චෛතසිකවලටත් චිත්තජ රූප වලටත් හේතු ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා කියලා. එතකොට අපි විපාක සිත් කියලා ගත්තාම විපාක සිත් ගණන් ගන්නවා මේ ගොඩට 21ක්. ඒ 21 හැදෙන්නේ මහා කුසල් සිත් අට තියෙනවා සෝමනස්ස සහගත ඥාන සම්ප්‍රයුක්ත සංකාරික ආදී වශයෙන් එන සිත් එතන අටක් තියෙනවා. ඒකේ කුසල විපාක සිත් නේද? විපාක ඔව් ඔව් සෝමනස්සගත ඥාන සම්ප්‍රිත සංකාරික විපාකසිත. එතකොට විපාකසිත එතන 8ක් තියෙනවා. එතන ඒ 8යි. ඊළඟට තියෙනවා ධානසිත මහග්ගතසිත විතක්ක ਵਿਚාර පිරිසුක ඒකාග්‍රතාව සහිත ප්‍රථම ධානසිත ආදී වශයෙන් එතන ධානසිත 5යි. ඊළඟට අරූප අරූපසිත 4යි. ඒ ඒ ඒ ටිකයි ඊළඟට සෝවාන් මාර්ගසිත, සකදාගාමි මාර්ගසිත, අනාගාමි මාර්ගසිත, අරහත් මාර්ගසිත. ඔය සිත් 21 තමයි විපාක සිත් 21 වශයෙන් ගන්නෙ. එතකොට සහේතුක ක්‍රියා තියෙන්නේ 17යි සහේතුක ක්‍රියා සිත්වලට අර මේ ලෝකෝත්තර සිත් හතර ගණන්නේ නැහැ. ඒ ඊට ඊළඟට ඒ සිත් සමග පහළ වෙනවා අර චෛතසික 38න් ඒ ඒ අදාළ චෛතසික ටික 32 33 34 වශයෙන් පහළ වෙනවා. එතකොට එතන තියෙන චෛතසික ටිකටත් ඒ සිත් නිසා පහළ වෙන රූපවලටත් හේතු ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා. අර කුසල සිතේ තිබුණු අලෝභ, අද්වේෂ, අමෝහ කියන චෛතසික. සමහර විට තුනම තියෙන්න පුළුවන්, සමහර විට දෙකක් තියෙන්න පුළුවන්. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. ප්‍රශ්න අහන්න තියෙන වාරේ. මම ඉස්සෙල්ලා කිව්වා මම වෙන කයින් ඉන්නේ අහන්න කියලා නේ හැබැයි දැන් කිව්වට අමාරු ගන්න හොඳ නෑනේ. අද මම ජයන්ත වාට ඔබතුමාට වෙන්නම් ජයන්ත වාට දැන් සීමිතමත් බොහොම හොඳින් ඒ කාරණා කිව්වා. ඔබතුමාට පුළුවන් ද මේ මේ අව්‍යාකෘත ධර්ම හින්දායි මම මේ කියන්නේ ලෝක දේශාලෝබද වෙන ටිකක් කර තේරෙනවා. මේ ඒ නිසා උදාහරණයක් උදාහරණකින් ওই කතාව කියන්න බලන්න උදාහරණකින් උදාහරණයකින් කියන්න වෙන්නේ දරුවත් මහත්තයා දැන් සහේතුක විපාක සිත් කියනකට තමයි ඇත්තටම ওই ප්‍රශ්නේ එන්නේ මොකද සහේතුක විපාක සිත් හඳුනා ගන්න හරි අමාරුයි කියලා. දැන් ඇත්තටම මේ අපේ ස්වාමීන් වහන්සේ දවසක් සඳහන් කරා හරියට ෆෘට් සලාඩ් වගේ කියලා. මට මතක හැටියට. මොකද ඒකේ තියෙන්නේ මොනවද කියලා දන්නේ අපි එකම නමකින් ඔක්කොම භුක්ති විඳිනවායි කියලා. ඒ වගේ ඒක නිකන් මේ මිශ්‍රණයක් වගේ. දැන් සහේතුක විපාක සිත් කිව්වොත් එහෙම දැන් මෙතන මූලික වශයෙන්ම ගත්තා කුසල කාමාවචර කුසල විපාක සිත් ටික ගත්තාම උදාහරණයක් ඇටි ගත්තාම සෝමනස්ස සාගත ඥාන සංප්‍රයුක්ත අසංකාරික සිත කියන එක එක අවස්ථාවක් දිවැඩ කරන සහේතුක විපාක සිතක්. එතකොට ඒක තියෙන විශේෂම ලක්ෂණය තමයි සෝමනස්ස ගතිය. යම් කෙනෙක් දැන් මුකුත් කරන්නේ නැහැ. කරන එකක් නෙවෙයි මේ කියන්නේ ජවන් සිතක් ගැන නෙවෙයි විපාක සිතක් ගැන. නමුත් නොකර ඉන්න අවස්ථාවට එයාට පුදුම සහනයක් සැනසෙල්ලක් දැනෙනවා. දැනෙන්න පටන් ගන්නවා. එතකොට අපිට තේරෙනවා මේක තියෙන සෝමනස්සයක් මේ විපාකයක් කියලා. එතකොට ඒ විපාකය ඒක එහෙන් යන අරමුණක් නිසාත් නෙවෙයි. ඒ විදිහට ඒ වෙලාවේ වැඩ කරන එකක් කියලා අපිට ඉන්නේ එහෙම චක්කු විඥාන සෝත විඥාන පැත්තෙන් නෙවෙයි. නමුත් Tamanta මනසට දැනෙන ආකාරය මම හිතනවා අපිට මේ මෙතනදී මේ බ්‍රුණ මහත්මයාත් සම්බන්ධ වෙන්නේ එතුමට ගෙමුත් උදව්වක් ගන්න පුළුවන් භාවනාවක් භාවනාවකින් අනතුරුව අපිට ටික වෙලාවක් යනකම් දැනෙනවනේ මේ කිසියම් ආකාරයක සුවයක් ඒ ඒ ඒ වගේ දෙයක්ද වෙන්නේ. මේ වගේ දෙයක් ගත හැකි උදාහරණයක් හැටියට නමුත් මේවා නිතරම ලැබෙන දේවල් දැන් කෙනෙක් කලින් කරන ලද විපාක වලට සක්‍රියා කියන්නේ කුසල ක්‍රියාවලට ලැබෙන විපාක ඒවා තේරුම් ගන්න අමාරුකමයි තියෙන නැත්නම් අපිට ඒ විදිහට තමයි හිතා ගන්න වෙන්නේ දරුවත් මහත්තයා. ඒ හින්දා තමයි දැන් අපිට ලැබෙන්නේ. උදාහරණයක් ඇටියට මම දන්නේ මේකේ මේක තේරුම් ගන්න බලමු මමත් උත්සාහ කරනවා තේරුම් ගන්න. අපි හිතමුකෝ අපිට රසවත් ප්‍රණීත ආහාර වේලක් හම්බුනායි කියලා. ඒ ආහාරය දකිනකොටම අපිට සියුම් විදිහට සනසීමේ ගතියක් තියෙනවා. දැන් කුසගින්න හිටපු වෙලාවක කෑම වේලක් ලැබෙනකොට තාම දැන් ඒක කාලත් නෑ. තාම කාලත් නෑ දිනෙන් රහබල්ලත් නෑ. අපිට එහෙම ලැබෙනවා කියනකොටම ඒකේ තියෙනවා යම් කිසි විදිහක සනසිලිදායක ස්වરૂපයක්. එතකොට ඒක සහේතුක විපාක සිතක් වෙන්න පුළුවන්. වෙන්න පුළුවන් කියලා මම කියන්නේ මම මේ සාකච්ඡාවට බ්‍රුණෝ මහත්මයාට ආරාධනා කරමු. මෙහෙම ගමු ජයන්ත මහත්මයා මේ බ්‍රුණෝ මහත්මයාට කමන්නේ. මට ඕනේ මෙහෙමයි. අව්‍යාකෘත ධර්මයක්ම ගන්න. දැන් අපි දැන් මේක කිව්වේ මොකද්ද? අව්‍යාකృత ධම්මෝ අව්‍යාකృతස්ස ධම්මස්ස හේතුපච්චේන පච්චෝනේ කිව්වේ. අව්‍යාකృత ධම්මෝ අව්‍යාකృత ධම්මස්ස හේතුපච්චේන පච්චෝ. මට ඒක තේරුම් ගන්න ඕනේ. අව්‍යාකృత ධර්මයක් දෙන්න උදාහරණයක් විදිහට මොකක් හරි අව්‍යාකృత ධර්මයක් ඒ ධර්මය නිසා තවත් අව්‍යාකృత ධර්මයක් ඇති වුණේ කොහොමද? අව්‍යාකృత පසුවෙද්දී අව්‍යාකృత ධර්මයකට පෙර අව්‍යාකృత ධර්මයේ හේතුන් පස්තුනේ කොහොමද කියලා කියන්නේ මේක පැහැදිලි කරනකොට තමයි මම හිතන්නේ අර විපාක සිත් වෙනකොට කිව්වේ සමායන කරදර කරනවාට එහෙම එහෙම පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්ද? මම බ්‍රුණ මහත්මයාට මෙන්න වෙන්න දෙනවා ඉස්සෙල්ලා. තේරුවන් සරණයි දිරුණාටම මේ ඒකේදී දරතුමත් අහන ප්‍රශ්නේදී මේ දැන් මෙතනදී අපි අව්‍යාකෘත ධර්මයක් අව්‍යාකෘත ධර්මයකට හේතුපත් තියෙන අපි සලකන්නේ. එතකොට මෙතන අර තියෙන හේතු ටික තමයි ප්‍රත්‍ය වෙන්නේ අව්‍යාකෘත ධර්ම වලට. ඒ කියන්නේ එතන ඒ වෙලේ ඇති වෙන අලෝභ දෝෂ මොහ කියන හේතු තුනෙන් දෙකක් හෝ එකක් හෝ නැත මේ තුනම හෝ ඒ කියන්නේ දෙකක් හෝ තුනක් ඒ අනිත් මේ ඒකත් එක්ක ඉපදෙන චෛතසික වලටයි චිත්ත සම්ප්‍රාණ රූපන වලටයි මේ හේතුප්‍රත්‍යයෙන් පත්‍ය වෙන එක ගැන තමයි කියන්නේ හේතු ටික විතරයි අපිට මේ පත්‍ය හැටියට ගන්න පුළුවන්කම තියෙන්නේ අර ඒ බුදුන මහත්තයා සමාවෙන්න බුදුන මහත්තයා සමාවෙන්න. ඒ කියන්නේ මේ කතාව මේ එක චිත්ත වීතියක තියෙන තත්වයක් ගැනද මේ කතා කරන්නේ. ඔව් මේ හැබැයි අවස්ථාවකදී ඒක අවස්ථාවකදී ඒ මේ කල්පනානේ ඔරිජිනලි තමයි මේ සිද්ධි දෙකක් ගැන. මම කතා කරන්නේ එක සිද්ධියක් සහ තව සිද්ධියක් ගැන. එහෙම නෙමෙයි මේ එක සිද්ධියක එක චිත්ත වීතියක වෙන කතාව. එහෙමනම් ඒක තේරුම් ගන්න ටිකක් ලේසියි. එක චිත්ත වීතියක කතාවක් පමණයිද මේ තියෙන්නේ. ඔව් මේක ඇවිල්ලා ඒ අවස්ථාවේදී හිත ඇතිවන අවස්ථාවේ ඒ හිතේ තියෙන හේතු ටික ඒ චිත්තජ රූපයන් කියන්නේ චිත්තජ රූප වලටත් ඒ සම්ප්‍රයුක්ත අර අනිත් ස්කන්ධ වලටත් හේතුපත්යෙන් පත්‍ය වෙන එක ගැන විතරයි මෙතන කතා කරන්නේ. නැත්නම් කලින් වුණ එකක් දැන් පත්‍ය වෙනවා කියන එකක් නෙමෙයි. ආ එහෙම ගත්තොත් නම් මේ වැඩේ තේරෙනවා වගේ. ආ ඒකයි මේ කට්ටිය ප්‍රශ්න අහන්න තියෙන්නේ. ඒ කට්ටියට ඔබ තේරෙලාද? මට තමයි තේරුණාද? මං හිතුවේ මේ එහෙම කතාවක්. සමා වෙන්න. මේ ඕකේ එහෙනම් මම ඔයගලන් කාලනාශි කරනවා මේ වහලා. මේ කරුවත් ඒක හරියට. නෑ හොඳයි ඒක ආපේක හොඳයි ඇත්තටම. අපි පොඩ්ඩක් බ්‍රුණ මහත්මයාගෙන් අහමුද සහේතුක විපාකයක් ගැන පොඩි උදාහරණයක් ගන්න පුළුවන්ද කියලා අපිට අපි දැන් දන්නවා මේ සහේතුක විපාක සිතේ ඇති වෙන ඒ හේතු තමයි එතකොට ඒ ඒකත් එක්ක තියෙන අනිකුත් චෛත්‍යික ධර්ම වලටත් මේ චිත්තජ රූප වලට හේතු වෙන්නේ කියලා. අපි ඒ වගේ සහේතුක විපාක සිතක් ගැන පොඩ්ඩක් හොයලා බලමුද කියන්නේ තමයි අපිට තේරෙන විදියට ගන්න. ඒකෙදී අර ජාතිමාද කියපු එක පැත්තව පැහැදිලි කරගන්න දෙයිසි මේකේ කෘත්‍ය කියන්නේ මේ හිත යෙදෙන තැන් මොනවද කියන එක. ඔය හිතක් නිකන් යෙදෙන්නේ නැහැ අපි කෘත්‍ය මේ කියලා කරා මේ මේකක් ඒ හිත වලින් කරන කෘත්‍ය ප්‍රතිසන්දි කෘත්‍ය ආවර්ජන කෘත්‍ය කරනවා කියලා ඒවා කෘත්‍යයන් අපි ඉගෙන ගත්තා. ඒතකොට මුලටම යන්න වෙනවා. මේ හිත යෙදෙන කෘත්‍යයන් මොනවාද කියන එක. දැන් බබාගේ හිත උනත් ප්‍රතිසන්දි කෘත්‍ය කරනකොට මේ විපාක හිත ඇති වෙනවා. ඒතකොට ජයන්ත මහත්තයා කිව්වා වගේ ඒ අර ඒ විපාක හිත සමහර ඒවා අර මේ ප්‍රතිසන්දි හිත වල තියෙන්න පුළුවන්කම තියෙනවා. ඒතකොට බබා ප්‍රතිසන්දි කෘත්‍ය කරොත් ඒක බබාගේ කෘත්‍යයක් කරනවා. ඒක බබාගේ කෘත්‍ය කරනකොට ඒ බබාගේ හිත වල හැටියටත් ඔය මේ විපාක හිත තමයි යෙදෙන්නේ. එතකොට එතකොටත් ඒකේ තියෙන හේතු ඒකත් එක්කම තියෙන මේ චෛතසික වලටයි චිත්ත සම්ප්‍රාරූපණ වලටයි හේතුප්‍රත්‍යයෙන් පත්‍ය වෙන්න පුළුවන්කම තියෙනවා. අනිත් එක ඔය වගේ ඔය විපාකම සදාලම්බන කෘත්‍ය කරන අවස්ථාවල් එනවා කියන එක විපාක සිත්. ඒතකොට මේ අපි බලන්න ඕනේ මේ විපාක සිත් කරන කෘත්‍යයන් මොනවාද කියන්නේ. ප්‍රතිසන්දි කෘත්‍ය කරනවා සදාලම්බන ඒ වගේ ඒ අර ඒ කෘත්‍ය හැටියට තමා මේ අපි තෝරගන්න ගන්න පුළුවන් මේ හිත්වල කොහොමද වැඩ කොතනද වැඩ කරන්නේ. ජවන් හිත්වල විපාක සිත් වැඩ කරන්නේ නැහැ. එහෙනම් ජවන් කෘත්‍ය කවදාකවත් විපාක සිත් වලින් වෙන්නේ නැහැ. එහෙනම් විපාක සිත් වලින් වෙන කෘත්‍ය හැටියට අපිට තේරුම් ගන්න පුළුවන් කොයි වගේ අවස්ථාවන් වලදීද මේ මේ විපාක සිත් යෙදෙන්නේ කියන එක. බොම් බොම් පින් බුදු මහත්මයා ඒක තේරුම් ගන්න පුළුවන් අතරම දැන් අපි හිතුවොත් එහෙම යම් කෙනෙක් ත්‍රි හේතුකව ප්‍රතිසන්දිය ගත්තොත් ඒ කියන්නේ අපි හිතමුක උදාහරණයක් ඇටියට එයා ප්‍රතිසන්දිය ලබනවා සෝමනස්ස සහගත ඥාන සංප්‍රයුක්ත අසංකාරක සිතකින් විපාක සිතකින් ප්‍රතිසන්දී ගත්තොත් එතකොට එයාගේ භවංග සිත වෙන්නේ ඒ ඒ සිතමයි අපි වෙන නමකින් හැඳින්වන භවංග කියලා. ඒකෝට එකම වර්ගයේ සිත තමයි එකම වර්ගය කියන්නේ එකම චෛතසික ටිකක් තියෙන එකම විදිහේ සිත් පෙළක් තමයි පහළ වෙන උඩට භවංග හැටියට. එතකොට මේ භවංගේ තියෙනවා අර විපාක ඒ කියන්නේ හොඳ විපාකයකින් තමයි ඉපදිලා තින්නේ. එහෙමනම් ඒකෙන් හදනවා භවංග සිතින් ඒ රූප හදනවා. ඒ ඒකුත් ඒ කාර්ය ටික ඒ විදිහට කරනවා. ඔය එතකොට අපිට තේරුම් ගන්න පුළුවන් විපාක සිත් වලින් දැන් සිත්වලින් මනුස්සයෙක් කියලා ඉපදිනවනම් අනිවාර්යයෙන්ම එක්කෝ ත්‍රි හේතුක වෙන්න ඕනේ. එහෙම නැත්නම් ද්වි හේතුක වෙන්න ඕනේ. එහෙම සිතකින් සිතරින් ඉපදුනාම ඒ විපාකයේ ජීවත් වෙන කාලය තුලම ඇත්තටම ලබනවා භවංග සිත් වශයෙන්. ඉතින් ඒ ටිකත් තේරුම් ගන්න පුළුවන් ඒ කරුණ මතක් කරපේක ගොඩක් හොඳයි. ඒකට අදාළව එතකොට අනිත් සංප්‍රයුක්ත කාරණ ස්කන්ධ ටිකත් ඒ වගේම රූප ටිකත් ඒ ආකාරයෙන් ඇති වෙන බව තවදුරටත් තේරුම් ගන්න පුළුවන්. තේරුම් ගන්න බොහොම මේකෙදී අපි තව එකක් දැනුම් වෙනවා. අයි මේ දිවි හේතුකයට අයි මේ මාර්ගඵල ධාන වගේ දේවල් වලට යන්න බැරි කියලා හුඟක් අය කියන එහෙම පුළුවන් කිය. ඒකට හේතුවත් ඇවිල්ලා මෙහෙමයි. දාර ඒකට භවංග හිතේ අමෝහය කියන එකේ ප්‍රඥාව යෙදෙන්නේ නැහැ. ඒකට යෙදෙන්නේ නැතුව ගියාම යා දිවි හේතුකයි කියලා කියන්නේ. එතකොට තියෙන්නේ මේ අමෝහය නැහැ. අලෝභය ආදේශය තිබ්බට අමෝහය කියන එක නැහැ. එතකොට ප්‍රඥාව කියන චෛතසිකයේ යෙදෙන්නේ නැති නිසා ධානවලට හරි මේ මාර්ගඵල වලට හරි ඒ ඒ චින්තසන්ත ඒ කියන්නේ ඒ භවංග සම්පතියෙන් ළඟා වෙන්න අමාරුයි කියන එක තමයි ඒක ඒක තමයි දිව හේතුකායට මේ ඕක ටිකක් අමාරුයි කියලා කියන්න හේතුව කියලා මම හිතන්නේ සමහර වෙලාවට. තේරුම් ගන්න. තෙරුවන් සරණයි. අර අව්‍යාකෘත ධර්මයක් හේතු වෙලා මේ චිත්ත සමුට්ඨාන රූප හැදෙනවා කියනකොට අපිට ගන්න පුළුවන් උදාහරණයක රහතන් වහන්සේගේ ක්‍රියාසිට නිසා ඇතිවෙන ඒ චිත්තජ රූප එහෙම ගන්න පුළුවන් උදාහරණයකට ඒ ඔව් පුළුවන් ගන්න. එතනත් පුළුවන්. ඒ ක්‍රියාසිට වලිනුත් ඒකත් අව්‍යාකෘත හිතක් ඒකෙත් තියෙනවා ආලෝභ ආදේශ මොහ කියන හේතු තියෙනවා. ඒ හේතු කියන්නේ ඒ අර ඒ හේතු හොඳට හිතන්න මෙතන හේතුපත්ය ගැන කතා කරද්දී ඒ හේතු තමයි ප්‍රත්‍ය වෙන්නේ ඒ චිත්ත සමුකාන රූප වලට. හිත නෙමෙයි. හිත නෙමෙයි. ආ. ඒ හිතේ තියෙන හේතු ආලෝභ ආදේශ මොහ කියන ඒ හේතු තුන. හේතු තුන තමයි මේ මෙතනදී ඒක අපි මේක තව පොඩ්ඩක් පැහැදිලි කරගන්න මේකත් පට ගන්න එපා. ඒකෙදි එක හේතු තුනම යදෙනවා නම් ඒකේ එක හේතුවක් අර අර අනිත් හේතු දෙකටත් හේතු දෙකට ආහ ඒ කියන්නේ ලෝභ අලෝභයක අද්වේෂයට අමෝහයට ඒකටත් ප්‍රත්‍ය වෙනවා. ඒකටත් ප්‍රත්‍ය වෙනවා. චෛතසිකටත් ප්‍රත්‍ය වෙනවා. ප්‍රත්‍ය වෙනවා. මේ චිත්ත සම්පූර්ණ රූපවලට ප්‍රත්‍ය ආ හොඳයි. ගොඩක් පින් තේරුවන් සර්. මොකද ගුණමාත්‍ය දැන් උත්තරමේදී කියන්නේ අපි කොහොමද තේරුම් ගන්නේ දැන් අලෝභ අධේශේක පුළුවන් නමුත් අමෝහ නැහැ අමෝහ කියන්නේ කොහොමද මොහ නැහැ මොහ නැහැ මොහෙන් සම්පූර්ණ දුර්වලයක දහතර වහන්සේ කොහොමද ඒක මෙහෙම ඒක ඒක මෙහෙම ඒක අපි සහතන් වාසයේ සම්බන්ධ කරලා නෙමෙයි ඒ වෙලේ ඇති වෙන හිත ආයෙත් මම කියන්නේ අර මේක අර කැම් පුද්ගලෙක් සම්බන්ධ කරලා ඒ වෙලේ ඇති වෙන සිත් රහතන් වාසයට වුණත් ඇති වෙන්න පුළුවන් ඥාන විප්‍රයුක්ත සිත් ඇති වෙන්න පුළුවන්කම තියෙනවා. අපි දැන් ඉගෙන ගත්තානේ ඥාන සංප්‍රයුක්ත සිත් සහ ඥාන විප්‍රයුක්ත කියලා සිත්. ඥාන විප්‍රයුක්ත සිත් කියන්නේ අතන තියෙන හේතු දෙකයි. අර අමෝහ කියන හේතුව නැහැ. ඒ ප්‍රඥාව කියන්නේ අමෝහ කියන්නේ දෙකම එකයි. එතකොට අතන අපි අර කතා කරනකොට අපි දැන් කතා කරා විපාක සිත් හරි මේ ක්‍රියා සිත් වලදී හරි සෝමනස්ස සාගත ඥාන සංප්‍රයුක්ත සිත් වගේකුත් තියෙනවා ඥාන විප්‍රයුක්ත සිත් වගේකුත්. ඥාන විප්‍රයුක්ත සිත් කියන්නේ එතන හේතු දෙකයි දෙන්නේ. එතකොට එතන හේතු තුනක් කියදෙන්නේ නැහැ. මම හිතන්නේ පැහැදිලි වෙන්න ඇති කියලා. තේරුණා සර්. හොඳයි දැන් හිතන්න සමහර අය හිතනවා මේ මේ රහතන් වහන්සේලාට ඥාන විප්‍රයුක්තසිට ඇති වෙන්නේ නැහැ කියන. එහෙම එකක් නෙමෙයි ඥාන විප්‍රයුක්ත රහතන් වහන්සේලාටත් ඇති වෙනවා. සමහරවිට කියන බුදුහාමුදුරන්ට ඥාන විප්‍රයුක්තසිට ඇති වෙන්නේ නැහැ. මේ ඔක්කොම මේ ඥාන සම්ප්‍රයුක්තසිට විතරයි ඇති වෙන්නේ. අනිත් එක රහතන් වහන්සේලාට නම් ඥාන මේ අරකට මම එච්චරම අර විශේෂයෙන්ම දන්නේ නැහැ බුදුහාමුදුරුවන්ටත් ඥාන විප්‍රයුක්ත සිත් පහළ වෙන්නේ නැද්ද කියන එක. හැබැයි රහතන් වහන්සේලාට ඥාන විප්‍රයුක්ත සිත් පහළ වෙනවා කියන එක අපි දන්නවා තේරුම් ගන්න. අනේ දැන් මම ඉන්දව ඔව් බුණ මහත්තයාට කමන්නේ මේ මේ ඔය ඒක බුණ ඒක ඒක ටිකක් තව ටිකක් පැහැදිලි කරගමු නේද බුණ මහත්තයා හොඳට පැහැදිලි කරලා දුන්නා ඒ ඥාන විප්‍රයුක්ත සිතෙන්. එහෙනම් එහෙනම් අපිට මතක් කරන්න වෙයි ඥාන සංප්‍රයුක්ත සහ ඥාන විප්‍රයුක්ත කියන්නේ මොකද්ද කියලා. කොහොමද රහතන් වහන්සේ කෙනෙක් මොහේ දුරුතර වෙනකොට ඥාන විප්‍රයුක්ත සිතක්වත් ඇති වෙන්නේ කියලා තමයි ඔය ප්‍රශ්නේ ගුණ මහත්තයා අනිත් අය හිතනවා කියලා කිව්වේ. ඒ කියන්නේ චුට්ටක් කතා කරන්නේ මම හිතනවා මෙතන හැමෝටම ප්‍රයෝජනවත් වෙයි කියලා. මම ඇත්තට මේක ගැන තමයි බ්‍රුණ මහත්මයාගෙන් අහන්න ගියේ. බොහෝ විට හදිසි කියන්නේ හදිසියෙන් කරන දේවල් සම්බන්ධයෙන් තමයි ඥාන විප්‍රයුක්තව සිත් පහළ වෙනවා කියලා කිව්වේ බුදුන් මහත්තයා පුළුවන් ද අපිට ඒක පොඩ්ඩක් විස්තර කරන්න රහතන් වහන්සේගේ ඥාන ඒක තේරුම් ගන්න ලේසිම හිතක් තියෙනවා අපිට අහේතුක ගොඩේ තියෙනවා හිතක් ජවන් හිත්වල යෙදෙන අසිතුත්පාද සිත. ඒකේ හේතු කිසිවක් යෙදිලා නැහැ. ඒකට ප්‍රඥාව යෙදෙන්නේ නැහැ කියන එක එතන ස්ථිරයි. ඒකට ඒක රහතන් වහන්සේට විතරක් ඇති වෙන හිතක් තමයි අසිතුත්පාද සිත කියන්නේ. ඒ හිතම ගත්තාම තේරෙනවා එතකොට අනිත් හිත වලටත් ඕක පොදුයි ඒකට මම ලේසි හිතක් ගත්තේ එතන තුනම නැහැ හේතු තුනම නැති හිතක් තමයි අසිතුත්පාදන සිත කියන්නේ අහේතුක හිතක් ඒ අහේතුක හිත රහතන් වහන්සේලාට විතරක් ඇති වෙන හිතක් ඔව් හැබැයි ඒක ඒක හැබැයි අයිති වෙන්නේ නැහැ මේ අර අපි කිව්ව ඥාන විප්‍රයුක්ත කියන සිද්ගොඩට ඇති වෙන්නේ නැහැ සාමාන්‍ය අපි කියනවානේ මේ මහා ක්‍රියාසිත රටේ තියෙන ඥානයේ කොටස ඇති වෙන්නේ නැති අහේතුක අහිත වෙන එකක් තමයි ඔබතුමා කිව්වේ. ඔව් අහේතුක එක එකක් තමයි කිව්වේ. මම කිව්වේ ඒ අර ඥාන රාතන් වංශලාට මේ කියන්නේ ආ කියන්නේ ප්‍රඥාව නැති හිතක් යවන් වල යෙදෙන අවස්ථාවක් ඇටියෙද ඒක ගන්න පුළුවන් කියන එක. අනිත් ඒවත් තියෙන එක ඥාන විප්‍රයුක්ත අවස්ථාවේදී ඒ ඥාන විප්‍රයුක්ත අවස්ථාවල් මේ රාතන් වංශලාට යෙදෙන අවස්ථාවක් තියෙනවා කියන එක පැහැදිලි. ඒකේ ඒ ක්‍රියාහිත කියන එක රහතන් වහන්සේලාට විතරක් නැති වෙන්නේ. එතකොට හිතන්න ඒ රහතන් වහන්සේලාට ඥාන විප්‍රේක්ෂ සිත් කොටසක් තියෙන කියලා හිතන්න පුළුවන්. ක්‍රියාසිත සාමාන්‍යයෙන් ආයෙත් ඇති වෙන්නේ නැහැ නේ දැන් කුසල සිත් තියෙනවා. මහා කුසල අට, මහා විපාක අට, මහා ක්‍රියා අටක් තියෙනවා. මහා ක්‍රියා අටෙන් එහෙනම් රහතන් වහන්සේලාට ඥාන විප්‍රේක්ෂ සිත් ඇති වෙන්නේ නැත්තම් හතරයි එන්න ඕනේ. ඥාන මේ විප්‍රේක්ෂ සිත් හතර අයින් වෙලා තියෙනවා. මම කියන දේ තේරෙනවද දන්නේ නැහැ. එතකොට හැම ක්‍රියාහිතකම හැම ක්‍රියා කොටසම කියන්නේ රූප රූපාවචර අරූපාවචර මහා ක්‍රියා කියන හැම එකෙම ඥාන විප්‍රයුක්ත කියන්නේ ස්ටෝරි නිරූපාවචර අරූපාවචර වුණා ඥාන විප්‍රයුක්ත කතාවක් නෑ ඒක සම්පූර්ණ මේ ප්‍රඥාව වේදෙනවා ඒ එතකොට ඒකේ ප්‍රශ්නයක් නැහැ අපිට මහා ක්‍රියාවලනේ අපිට ඥාන සම්ප්‍රුක්ත විප්‍රයුක්ත මේ ප්‍රශ්නයක් තියෙන්නේ එතකොට අතන අටක් තියෙන්නේ ඒ හතරක් කෙදෙන්නේ නැති හිත නිකන් හිත ගොඩට දාන්නේ නැහැනේ එතකොට ඥාන විප්‍රයුක්ත ඇති වෙන්නේ නැත්තම් ඒ අන් හතර යොදන්න නැතුව තියෙන්න තිබ්බා. මහ මේ පුතඥායට මේ ක්‍රියාසිත ඇති වෙන්නේ නැති නිසා. එහෙම හිතුවත් ඒක පැහැදිලි වෙයි කියලා හිතන හැබැයි ධානා සිත් අනිවාර්යෙන් ප්‍රඥාවෙන් දෙන සිත් නිසා එතන අපිට ප්‍රශ්නයක් නැහැ කියලා මම හිතනවා. තේරුණා සර්. තේරුණා සර් නේ. දුන්න මාත් අනිත් එක දැන් හිතනකොට දැන් අපි හිතමුකෝ දැන් එදිනෙදා ජීවිතය ගත කරනකොට තමන්ගේ ළඟට කියන අතක් පයක් දිගහැරලා තමන්ගේ ළඟට වාචනයක් ගන්න වෙන අවස්ථා තියෙනවා. ඒ වගේ එදිනදා වැඩ කරනකොට මට හිතනවා මේක මේ සාකච්ඡාවට වාචනය කළ යුතුයි. දැන් ඒ වගේ දේවල් වලට ඒ වගේ අවස්ථාවක් ගත්තොත් එහෙම එතන හැම වෙලාවෙම ඥාන සංප්‍රයුක්තව ක්‍රියාත්මක වීමේ අවශ්‍යතාවයකුත් තියෙනවාද කියලා. කියන්නේ අතපය දිගනකොට සිහියෙන් ඉන්න කියලා කියනවා. නමුත් නමුත් අපිට ඒ විදිහට එදිනදා ක්‍රියා කරනකොට මේ හැම අවස්ථාවකදීම අනිවාර්යෙන් යෙදිය යුතුද ප්‍රඥාව කියන එක සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තියෙනවා ඔබතුමාට පුළුවන් ඒකට උදව්වක් ඒකට පොඩි උත්සාහයක් විතරක් කරන්න මම මේක දැන් ගැඹුරු නිසා පොඩ්ඩක් අර මම කියන කලින් දලවතුමත් ඇහුවා මේ දැන් අපිට දැන් සිහියෙන් තොරව ඒ කියන්නේ සතිය දිනු කරගන්නදී හැමතිස්සෙම සතිමත් වෙන්න කියන්නේ ඒක අපි දන් දන්න ක්‍රම තමයි අභිධර්මයේ සතියෙන් තොර මේ කුසල් කිරීමක් අපිට හොයාගන්න අමාරුයි. ඒ කියන්නේ සිහි දැන් කියමු විපාක හිතක් හැදෙනවා නම් ශ්‍රද්ධ කියන්නේ ද්වි හේතුක විපාක මේ කියන්නේ හේතු දෙකකින් හැදෙන කුසල් වලින් හැදෙන්නේ ඔක්කොම අ හේතුක විපාක තමයි හැදෙන්නේ. එතකොට ඒ කුසලේ වුණත් අපි කරන දේක් වුණත් කියන්නේ කුසල් ගොඩට වැටෙන්නේ නැහැ සතියෙන් කරේ නැත්තම්. සතියෙන් නැති කුසලයක් අපිට හොයාගන්න බෑ. ඒකට අපිට ඒක ප්‍රයෝජනවත් වෙනවා. දැන් භාවනාවට ගියත් අපිට කියන්නේ සතියෙන් සතිමත් වෙන්න කියලා කියන්නේ හුඟක් ඒ සතිය සතිය නැති මොහොතේ හැමතිස්සෙම අපිට අකුසල පැත්තේ දේවල් තමයි තියෙන්නේ. සතිය නැත්තම් අපි ඒ ක්‍රියාව කරන්නේ වෙන මොනවා හරි චේතනාවක් අපේ ඒ වැඩේ ඒ කියන්නේ අපිට සතිමත් වෙන්නකොට අපිට දන්න අපි මොකද්ද හිතන්නේ කියන එක. අසම අසතිමත් වෙනකොට අපි දන්නේ නැහැ බොහෝ දුරට අපි මේ ප්‍රපංච හදනවාද ඒ හුඟා දුරට අකුසලටයි බාර. හිත දොඩමළු වෙනවා තනියම කතා කරන්න පුළුවන්. ඒ කියන්නේ සිහිය නැතුව කරන වෙලාවලට. ඒක අවාසය කියන්නේ ඒක කුසලයට නෙමෙයි බර. එතකොට ඒක භාවනාවකට ගියත් ඒ සතියේ දියුණු කරනකොට කියන්නේ හැමතිස්සම අතපය හොල්ලන දිගාරින එක අකුලන එක හැමදේම සතිමත් කරන්න කියන්නේ හැම හිතක්ම එතකොට කුසල් පැත්තට තමයි නැඹුරු වෙන්නේ. ඒකේ වාසියක් තියෙනවා. අපිට ඒ චිත්ත සමුත්‍රාණ රූපණ බලත් ඒ පහසුව ලැබෙනවා. දැන් හුඟක් වෙලාවට කියන කෑම හැම කද්දි හුඟක් සිහියෙන් කන්න කියලා කියන්නේ. ඒකට කෑමේ මසියෙන් කෑව කෑම දිරවන්න හැයි. ඒකට ඒකත් අර අර මම කියනවා අර අර චිත්ත සමුත්ථාන රූප චිත්ත සමුත්ථාන රූපවල තියෙන සපෝට් එක. ඒ කියන්නේ අර හොඳ සිත් වලින් ඒ සතිමත් සිත් වලින් ඒ ඒ කෑමහාරයේ ඕන දෙයක් කරනකොට ඒ ASCII ඒ ක්‍රියාදාමය වෙනස් කියලා ඒගොල්ලෝ කියන්නේ දැන්. හුඟක් බොහෝ දුරට කියන ස්ට්‍රෙස් එක දැන් හුඟක් අයට කියන මානසික ආතතිය ඒ ස්ට්‍රෙස් එක ඒකට හේතු ඒ ඒවා තමයි ප්‍රධාන හේතු කියලා කියන්නේ දැන් ગેස්ට්‍රයිටිස් වලට. ඒක රම්ල ගතිය ඇඟේ වැඩි වෙනවා කියනවා. ඒ කියන්නේ සිහිය නැති. ඒ කියන්නේ අසිය කියන්නේ ස්ට්‍රෙස් කියන්නේ අසිහිය. ඒ සිහිය නැතුව දේවල් කියන්නේ කරනකොට ඒකේ අර අස්සේ කියන්නේ අස්සේ කියන්නේ රූපයටත් අපේ කියන්නේ ශාරීරික රූපයට තියෙන අපහසුව වැඩි. එතකොට මේ භාවනාවකට වගේ ගිහිලා සත්‍යමත් වෙනකොට සතිය කැම කනකොට ඒ පහසුව ලැබෙනවා. එතකොට මේ ධාන වගේ දේවල් වලට යන්න තියෙන පහසුව වැඩි. ශරීරයෙන් ඒ අවශ්‍ය කරන මේ සහයෝගය ලැබෙනවා කියන සපෝට් එක හම්බ වෙනවා. ඒක තමයි ව්‍යායාම් වුණත් කරන එකේ වාසිය තියෙන්නේ. ඒකත් කරනකොට දැන් කියනවා ව්‍යායාම් වුණත් යෝග වගේ ව්‍යායාම් කරනකොට කියනවා සිහියෙන් කරන්න. ඒ කියන්නේ කරන එක සතියෙන් සිහියෙන් කරනකොට ඒ ශරීරයට හම්බ වෙන සැහැල්ලුව පහසුව ඒක ප්‍රයෝජනවත් වෙනවා කියලා මේ ධාන වලට යන්න සමාධියක් කරා යන්න මාර්ගඵල ලබා ගන්න ලේසි කියන එක. සිහිය නැති සිහිය පුරුදු කරපු නැති කෙනෙකුට සමාධියක් කරගන්න වෙන්නත් බෑ. සමාධියට සවද්දියකින් තොර ප්‍රඥාවකට යන්නත් බෑ. එඳ සිහියෙන් තොර කුසලයකට කුසලයකටත් අවස්ථාවක් නැහැ. ඒ නිසා හැමදේම සතිමත්ව කරනකොට අපි නිවනට ළඟයි කියන එක තමයි තේරෙන්නේ. කුසලයේ ඒක කුසල් හිත් වැඩෙනක ප්‍රමාණය වැඩි. ඒකෙන් අර චිත්තජ රූපවල තියෙන සැහැල්ලුව වැඩි. ඒ හින්දා ඒක අපිට මේ ගැඹුරු දෙයක් අවබෝධ කරගන්න පහසු ලැබෙනවා. ත්‍රිවංශ. ත්‍රිවංශර්ණේ ගුණ මහත්තයා මේ මට මෙතන ප්‍රශ්නයක් තියෙනවා මේ තේරුම් ගන්න මේ සාමාන්‍ය මට දැන් දැන් ඔබතුමා දැන් පැහැදිලි කර විදිහට දැන් ඔය සිහිය කියන එක දැන් ඔය අපි සතිය සතිමත් වෙන්නේ කියලා කියනවනේ දැන් සිහිය. ඒතකොට සිහියත් එක්කම එකට යනකම් තමයි සම්පජඤ්ඤය. එතකොට නුවණ. එතකොට දැන් ඔය සතිය කියන එක දැන් සිහියෙන් අත්පයදී අරිනවා සිහියෙන් කනවා ඒ වගේ ඒ සිහිය කරන දෙයට සිහිය පිටන එක නැත්නම් සිහියෙන් කරන එක කරන දේ සිහියෙන් පිටන එක අතර වෙනසක් තියෙනවා නේද? දැන් සිහියෙන් ඕන දෙයක් කරන්න පුළුවන්. ඉතින් ඒක ඒක පහසු ඒක නිකන් සමතයක් වගේ. නමුත් කරන දෙයට සිහි පිටනවා කියන එක ඊට වඩා ගැඹුරු දෙයක් නේද? එතකොට කොහොමද දැන් අරකින් සමාජයක් වෙන්න පුළුවන් නමුත් සිහියෙන් කරන දේවල්. නමුත් කවදාවත් කරන දෙයට කරන දෙයට සිහි පිටනවා කියන ඊට වඩා ගැඹුරු පැත්තක් නේද කියන එක මට පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න ඔතනින්. ඒක තමයි. ඒ කියන්නේ ඒක දෙපැත්තෙම ගැඹුරුයි. ඇත්තම කියනවා නම් කරන දේට සිහියෙන් පවත්වන්න තමයි එක ලේසි නැහැ. සිහින් දෙයක් කරනවා කියන එක දෙකම එකම තමයි. ඒක දෙකම අමාරුයි. හැබැයි අමාරු වුණාට ඒකේ මේක තියෙන්නේ අර හැම ඉරියාපතයකම දැන් අපි දැන් සතර සතිපට්ඨානය ගත්තත් කියන්නේ සතර සතිපට්ඨානය. සතිය වඩන්න. ඒ සතිය වඩනකොට ඒක වාස්තු තියෙන ඒ කියන්නේ ඒක ප්‍රඥාව යෙදුනේ නැත්නම් ප්‍රඥාව කියන්නේ සම්පජාන්නේ යෙදුනේ නැත්නම් සතියෙන් ඉන්නකොට දැන් කියන්නේ ඒක අර කිව්වා ඥාන සම්ප්‍රයුක්ත නොවන සිත් පාල වෙන්න පුළුවන් සතියෙන් ඉන්න වෙලාවට. හැබැයි ඒකම අපිට හේතු වෙනවා ඥාන සංප්‍රයුක්ත සිතක් ඇති වෙලා මාර්ග සිතක් හිත දක්වා ඒක විදර්ශනාපස්යෙන් දිනු කරන් යන්න පුළුවන් ක්‍රමයක් හැදෙනවා සතිය දිනු කරන එකෙන්. සිහියෙන් කරන එකේ වාසි තියෙන්නේ දැන් ඔක කමටහන් හුඟක් දීලා තියෙනවා මාර්ගඵල ලැබෙන්න පුළුවන් විදිහට. ඒකට අර සිහිය පාත් වෙන එක එකම ඒක කමටහනක් හැටියටම දීලා තියෙන සතර සම්පතිපට්ඨානය කියන එක. ඒකෙන් සිහිය විතරක් දිනු කරගෙන යන එකෙන් ප්‍රඥාව කියන්නේ සම්පජානේ යෙදෙන අවස්ථාවලදී යා විදර්ශනා කරලා ඒකෙන් මාර්ගඵල ලැබපු අය ඉන්නවා. ඒ කියන්නේ අත්තික සංඥාව වඩන් ගිහිල්ලා ඒ සිහිය තියාගෙන හිටපු අය ඒ ඒ ඒ මොහොතේදී ඒ එක අරමුණක් ආපු වෙලාවේ ඒකේ ඒකේ ප්‍රඥාව කියන්නේ සම්පජානේ යෙදුන අවස්ථාවකදී මේකනේ බුදුහාමුදුරු කිව්වේ කියන ධර්මය මතු කරගත්තු අය ඉන්නවා. ඒ කියන්නේ මේ සාමාන්‍යයෙන් ඒ අවස්ථාව එදෙනකොට අපිට කියන්න බෑ අපි කොයි මොහොතේ අපිට මේ මාර්ගඵලය ලැබෙන්න පුළුවන්ද. හැබැයි හැමතිස්සෙම අපි සූදානම් හිටියොත් ඒ සතිමත්ව හිටියොත් අපේ මොහොත අපි මිස් කරගන්න බැරුව කියන්නේ නැතුව ඉන්න පුළුවන්. නැත්නම් අපිට බොහෝ අවස්ථාවල් ලැබෙන හැටි අපි ඒවම මගේ හැරිලා ගිහිල්ලා ඉන්නේ. ඉතින් සිහියෙන් ඉන්න එක වාසිය තමයි මේ ඒ හැමතිස්සෙම දැන් කිව්ව අකුසලයක් මතක් වුණත් අපි සතිමත් වුණොත් ඒකත් විදර්ශනාවට යන්න පුළුවන්. ඒ කියන්නේ ඒක ගැන දුක් වෙනවාද? ඒ වර්තමාන මොහොතේ සිහිය තියාගන්න එක අකුසලයක් මතක් කරත් ඒ සිහියෙන් නම් මතක් කරන්නේ ඒක අකුසලයක් වෙන්නේ නැහැ. එහෙනම් ඒ හින්දා ඒකේ වාසියක් තියෙන අපිට හැමතිස්සෙම මේක ඒ පුත්කල භාවයකට නොදා ඒ ඒකෙන් කියන්නේ අදුක් මේ අදුක් දුක්ඛ මේ අනිත්‍ය අනාත්ම කියන ඒවා මතුවෙන තනකට සතිය දිනු කරගත් ගන්න පුළුවන් හැමතිස්සෙම සිහිය වඩවාගෙන හිටියොත් එතකොට සම්පජාන්‍යයත් එක්ක වැඩ කරලා මාර්ගඵල වලට යන්න පුළුවන්කම තියෙනවා වගේ එකක් තියෙනවා කියලා මමත් මේක මේ උත්සාහ කරනවා. ඉතින් මේ මම මේවා කරන මම නැත්නම් මේ ගිහිලා නෙමෙයි. මමත් මේ උත්සාහ කරන ගමන් ඔයගොල්ලන්ට මේ කියන්නේ තේරුවන් සර්. තේරුවන් සර් නයි වුණ මහත්මේ මේ අර ඉස්සෙල්ලා අපි ප්‍රශ්නෙට නැවත චුට්ටකට මම යොමු වෙනම් මේ අ මෙහෙම මම මට මතම ගියේ කව ගුණ මහත්තයා කියනවාද අපි ගත්ත සාරිපුත්ත මහරහතන් වහන්සේ අර උන්වහන්සේගේ මම හිතන්නේ අම්මාට හොඳට මාසෙනි පෙළා ඉඳි බුදුරජාණන් වහන්සේගෙන් තවසර අරගෙන ගිහිල්ලා මේ අම්මට උපස්ථාන කරානේ එතකොට මේ ඒකද ඒ ඒ ඇතිවෙච්ච සිත ගැන පොඩි විග්‍රහයක් දෙනවද එතනදී කොහොමද මේ මේ ප්‍රඥාව ඇතුවද ඒ සිතේ ඒ සිතේ අපි කියන්නා වූ ප්‍රඥාවද තිබුණේ ප්‍රඥාව තිබුණාද නැද්ද ඒක උදාහරණයක්ද අපි ගත්ත දේවල්ට පොඩ්ඩක් ඒක ගැන කතා කරමු දැන් දැන් මේ අනිවාර්යෙන් ප්‍රඥාව යෙදෙන්න ඕනේ දරුවත මහත්තයා මම කියන්නේ දැන් දරුවත මහත්තයා යහන් දැන් ප්‍රඥාව කියන්නේ ලෝභයෙන් අම්මා කියන මේ මේ සංඥාව අල්ලගන්න තරම් රාතන් වංශ කෙනෙක් එහෙම වෙන්නේ නැහැ කියන එක දැන් මම හිතන්නේ මෙතන ඉන්න ඉස්ලාම් ඉස්ලාම් ඩිෆයින් කරන ඉබ්‍රාහිම් මහත්තයා ප්‍රඥාව. ඒතකොට මොකද්ද මෙතෙන්දි මේ අපි මෙතෙන්දි මේ කියනවා ප්‍රඥාව කොහොමද කියන එක? ඒ කියන්නේ දැන් ප්‍රඥාව යෙදෙන්නේ මෙහෙමයි. දැන් සම්හන්නේ දැන් දැන් රහතන් වහන්සේ කෙනෙක් අම්මා කෙනෙක් කියන මේ සංඥාව ගන්නේ ක්‍රමය අපි දන්නේ නැහැ. අපි රහතන් වහන්සේ කෙනෙක් නෙමෙයි. ඒ බෑ අපි මේ පු탁ජන කෙනෙක් ලෝභයෙන් බැඳෙනවා වගේ එකක් වෙන්න බෑ. එතකොට ඒ ලෝභය නැති නිසා එයාගේ එතන යෙදෙන ඒ ප්‍රඥාව ඒ ඒ රූප సంతාන කියන්නේ අර සත්වයාට ඒ සත්වයාට හරි ඒ තමන්ගේ මොන හරි මේ අමව කියන මේකේ ආපු මේකකට හරි කෙලෙහි ගුණ දැක්වීමක් හැටියට හරි එයාට ධර්මය අවබෝධ කර ගැනීම මේකට හරි නැත්නම් දැන් ස්වාමී මේ සාරිපුත්‍ර හාමුදුරුවෝ විතර නෙමෙයි දැන් හිටිය බුදුහාමුදුරුවෝ ආනන්ද කුමාරයා ඒ වාහතුළු හතර දෙනෙක් මේ බුදුහාමුදුරන්ගේ තාත්තා අස්සන ඉඳලා ඉන්නකොට ගිහිලා කියනවා ඒ ළඟ හතර දෙනාම ඒ උපස්ථාන කරන්න. ඒ උපස්ථාන කරලා ඒ කෘත්‍ය කරලා එතන රහත් කරයි කියලා කියනවා. ඒ කියන්නේ ඒගොල්ලන් ඒ අර මේ තමන්ගේ කියන දේ නැතුව ඒ කියන්නේ එතන අපිට කියන්න බෑ මේ තමන්ගේ තාත්ත වෙන ඉදිරිපත් වෙනවා කියන එකක්. ඒ අවශ්‍ය කරන මොහොතේ ඒ කෙලෙහි ගුණ දැක්වීම හැටියට ඒ දේ කරයි කියන එක තමයි තියෙන්නේ. දැන් අභිධර්මයේ වුණා දේශනා කරලා තියෙන්නේ බුදුහාමුදුරන්ගේ මව මේ මේ දිවිලෝකෙ ඉපදුන මේ ඒ දෙවියන්ට තමයි ගිහිල්ලා දේශනා කරලා තියෙන්නේ. එතනත් ඒ අවශ්‍ය කරන දේ කියන්නේ කෘත්‍ය හැටියට බුද්ධ කෘත්‍යයක් හැටියට සමහර දේවල් කරනවා නේ රහතන් වහන්සේ වුණත් ඒගොල්ලන්ගේ කෘත්‍යයක් හැටියට ඒක කරනවා මිස ඒකේ අර ප්‍රඥාව කියන එක අනිවාර්යෙන් එදෙන්න පුළුවන් ඒක කවුනේ ඒක බලනවා කාටද මේ කොහොමද ඒක උපකාර කරන්න පුළුවන් කියලා. අපි දැන් උදව් කරන ඉදිරිපත් වෙනකොට අපිට ප්‍රඥාව තිබුණත් ප්‍රඥාවෙන් අපි හිතනවාද කියන එක ප්‍රශ්නේ එනවා. ඒකත් අපි සමහර උදව් කරනවා කියලා කිහිල්ලා ඒ උදව් නෙමෙයි කරන්නේ අන්තිමට. අමාරු දැමීමක් තමයි වෙන්නේ. ඒ අර අතනදී සෑහෙන වෙනස් ඒ අවස්ථාවල් අපි ඇත්තටම මේ ලෝභයෙන් උදව් කිරීමක් ගැන හිතන අවස්ථාවක් තියෙන නිසා ප්‍රඥාවෙන් එදෙන එක හරියට අපිට ස්ථිරවම දන්නේ නැති නිසා එතන අවස්ථාව වෙනස් අර වගේ තැනකදී නම් අනිවාර්යෙන් ප්‍රඥාව වේදෙනවා කියන එක තමයි තේරෙන්නේ. අපි මේ වගේ දෙයක් කරනකොට සමහර ලෝභ සාගරිත සිතෙනුත් කරන්න පුළුවන්කම තියෙනවා. සමාන. හොඳයි මේ ඒක ඒ ගැන යමක් එකතු කරන්න තියෙනවද ජයන්ත මහත්මයාට? මම මේ හේතු සම්ප්‍රයුක්ත හේතු විප්‍රයුක්ත කතා අපු ඉඳන් මම ඇවි මේ දැන් උතෙන්දි හේතු මේ ප්‍රඥා ප්‍රඥාව එහෙම නැත්නම් අමෝහය නැතුව ක්‍රියා කරන සිද්ධිනවා කියපෙන් තමයි මට හිතුනේ එතෙන්දී අපි මේ මෙතෙන්දි ප්‍රඥාවයි කියනවා උජයිත් දෙකේ නැත්නම් නැතුණා දෙතන කියලා. ජයන්ත මහත්තයා දෙගෙන යමක් එකතු කරන් තියනවද ගුණ මහත්තයා මම හිතන්නේ ඒක ටිකක් මේ තේරුම් ගන්න අපහසුයි මොකද අපි මේ වෙන සත්‍යයක දෙයක් ගැනයි අපි හිතන්නේ නමුත් හුඟක් වෙලාවට දැන් මට නම් හිතුණු දෙයක් තමයි ඔය හුඟක් වෙලාවට මේ ප්‍රඥාවෙන් තොරව එහෙමත් නැත්නම් අපි හිතුවොත් එම ඥාන විප්‍රයුක්ත ඇති වෙන අවස්ථාවක් ගැන හිතුවොත් මට හිතෙන්නේ හුඟක් වෙලාවට එදිනෙදා කටයුතු කරන. ඒ කියන්නේ යම් කිසි දෙයක් හිතලා කරනකොට නෙවෙයි. ඒ කියන්නේ අපි හිතමු ඔබ දැන් ධර්ම දේශනයක් කරනවා හරිය නැත්නම් වන්දනාමාන කරනවා. ඒ වගේ අවස්ථාවල අනිවාර්යයෙන්ම යෙදෙන්න වෙනවා ඥාන සම්ප්‍රයුක්තිය යෙදෙන බවක් තේරෙනවා. දැන් අපි හිතමුකෝ දැන් යම් කිසි වෙලාවක උදාහරණයක් විතරයි මේක වැරදෙන්න පුළුවන් හිතලා බලන්න. දැන් ධර්ම දේශනයක් කරන වෙලාවකදී ඒ ඒ ගැන මානසිකාරයෙන් කරනවා. නමුත් දැන් දිය පිපාසයක් e ඇවිල්ලා ළඟ තියෙන වතුර වීදුරු අරගෙන ඒකෙන් උගුරක් පානය කරලා දිකරනවා කියලා මට කියන සමහර විට ඒ වැඩේ කරනකොට අපිට හරියටම කියන්න බෑ ඥාන සංප්‍රයුක්තද කියලා. ඒ කියන්නේ ඒක ඥාන සංප්‍රයුක්ත ගතියක් අවශ්‍ය නැති කොටක් කියනවා. එදිනදා ජීවත් වෙනකොට. සතිය පවත්වනවා කියන එක වෙනවා. නමුත් ඥාන සම්බුද දැන් ඇත්තටම සෑම කුසල සිතකම ගත්තත් අපි සාමාවචර කුසල සිත් ගත්තොත් එහෙම අපි එදිනදා කරන කුසල සිත් ගත්තොත් ඒ වගේ සතිය කියන එක අනිවාර්යෙන් මෙදෙනා මොකද ඒක සෑම සරල කුසල සාධකමයි. කුසලයක හැම කුසලයකටම සතිය තියෙනවා. නමුත් ප්‍රඥාව කියන එකේ තියෙන ඊට පරිබාහිරව. ප්‍රඥාව යෙදෙන්නේ ප්‍රඥාව යෙදුනොත් තමයි ඒක ප්‍රඥා ඥාන සංප්‍රයුක්ත වෙන්නේ. ඒ කියන්නේ ප්‍රඥාව කියන එක ඊට බාහිරව තියෙන්නේ. ඒක නිසා ඒ විදිහටම අපි ක්‍රියාසිට සැලකුවොත් ඒ ආකාරයෙන් හිතනවා සතියේ යෙදුනට ප්‍රඥාව කියන එක හැමතිස්සෙකම යෙදෙන්න අවශ්‍ය නැහැ කියලා. ඒ කියන්නේ කෙනෙකුට තරක කරන්න බැරුව ප්‍රඥාව කියන්නේ මොකද්ද කියලා මට කියලා දෙන්න ඇතනේ. නෑ ප්‍රඥාව කියලා කියන්නේ අමෝහයේ අනිත් පැත්තනේ. සාමාන්‍ය ප්‍රඥාව කියලා කියන්නේ ඒ කියන්නේ අපි හිතමුකද ප්‍රඥාවත් එක එක විදිහට බෙදනවා අපට. ඒක තමයි එකක් තමයි කම්මස්ස කතා සම්මාදිට්ඨිය කියන තැනත් ප්‍රඥාව එතකොට අනිත් පැත්තෙන් බැලුවොත් චතුරාර්ය සත්‍ය අවබෝධය කියන එකත් ප්‍රඥාව කියලා කියනවා. ඉතින් මේ ප්‍රඥාවේ එක එක මට්ටම් තියෙනවා. එතකොට ඒ කොයි ආකාරයෙන් යෙදුනත් ප්‍රඥාව ප්‍රඥාවේම අඩුවැඩියක් තමයි ඒ යෙදෙන්නේ. දැන් අපි හිතමු අපි යම් කිසි දෙයක් දෙනකොට මේකේ හොඳ ප්‍රතිඵල හොඳ විපාකයක් තියෙනවා මේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙන මේ ආකාරයෙන් මේවට කුසල විපාක කුසලයේ විපාක තියෙනවා. අකුසලයේ අනික විපාක තියෙනවා කියලා ඒ ඒ දැනීමත් ප්‍රඥාව. ඒක කම්මස්සගත සම්මාදිට්ඨිය කියන එකත් ප්‍රඥාව. ප්‍රඥාවෙම එහෙමනම් ජයන්ත මාතේ මේ විදිහට ගත්තොත් නට විශේෂයෙන් වසන්ත මහත්තයාගේ ප්‍රශ්නෙට සම්බන්ධ වෙන්න මම මේ වැඩිපුර මේ වෙනවා යන්නේ. එහෙමනම් රහතන් වහන්සේ කෙනෙකුට ඒ කියන්නේ ඒ ඒ ඥා දැන් ඥාන සංප්‍රයුක්ත සිත් තමයි ඒ ඇති වෙන්නේ නන්නේ. මොකද ඒකත් ඥානයක් හැටියට සැලකනවා නම් ඒ කියන්නේ ඒකත් ප්‍රඥාව කියනවා නම් ඒ කියන්නේ සම්බන්ධ කතා සම්මාදිච්ච ප්‍රඥාවක් නම් අර අම්මට කියලා උදව් කරන එක. ඒ වගේ දේවල් පැහැදිලිවම ප්‍රඥාව තිබුණා එතන එහා. ප්‍රඥාව නැත්නම් මෙහෙමයි. ඒ ප්‍රඥාව කියන එක ඕවරෝල් ප්‍රඥාව. දැන් අපි හිතන්නකෝ දැන් අපි හොඳටම දන්නවනේ දැන් ඒ අනිතු විපාකවල අනිතු කර්මවල විපාක තියෙන අනිතු විපාක තියෙන අකුසල කර්මවල අනිතු විපාක තියෙන කුසල කර්මවල කුසල විපාක තියෙනවා කියලා අපි හොඳටම දන්නවනේ. අපිට ඕවරෝල් තියෙනවා ඒ ප්‍රඥාව තියෙනවා. නමුත් දැන් අපි මේ කතා කරන්නේ එක චිත්තක්ෂණයක යෙදෙන හිතක් ගැන. අපිට හිතනොත් එහෙම අර අර පිඟානේ තියෙන දේ නම් හොඳයි ගන්න හොඳයි කියලා වගේ හිතනොත් එහෙම සාමාන්‍ය අපි වෙන ආහාරයකට ලෝභ කරොත් වෙන කෙනෙකුට ලෝභ කරන අවස්ථාවේදී අර අර සම්මාදිට්ඨිය නැති වෙනවා. ඒ අවස්ථාවේ. ඒක ඒක ඉවතට යනවා. එතනදී මතුවෙන්නේ ලෝභය තමයි. ලෝභය සහිත මෝහය සහිත සිතක් තමයි එතනදී මතුවෙන්නේ. ඒකෙන් කියන්නේ අපිට කම්මස්සගත සම්මාදිට්ඨිය සාමාන්‍ය මට්ටමේ තියෙනවා. නමුත් ඒ සිතේ දෙනකොට ඒක අයින් වෙලා ගිහිල්ලා මෝහය තමයි මතුවෙන්නේ. දැන් ඒ වගේ දැන් රහතන් වහන්සේගේ ඒ පූර්ණ ප්‍රඥාවක් ඒ අවස්ථ මාර්ගසිත ගත්තාම මාර්ග අරහත් මාර්ගසිත ගත්තාම පරිපූර්ණ ප්‍රඥාවක් එතන. ඒක තියෙනවා. මේ ඊට අමතරව පසුව පහළ වෙන එදිනෙදා ජීවත් වෙනකොට හැම මොහොතකම සිතක් පහළ වෙනානේ. හැම මොහොතකම සිතක් පහළ වෙනවා. මොහොත කියන්නේ චිත්තක්ෂණයකම සිත් තියෙනවා. අන්න ඒ සිත් ගත්තාම තමයි එතකොට අපිට බලන්න වෙන්නේ ඒ සිතට ප්‍රඥාව වේදනවද නැද්ද කියන එක අපි දන්නේ නැහැ. ඒක දැන් ඔය දැන් ඥාන විප්‍රයුක්ත සිත් කියලා කොටසක් නම් කරනකොට ඒකෙන් තේරෙන්නේ ඇතැම් සිත්වල යෙදෙන්නේ නැහැ කියලා. ඒකයි බුදු මහත්තයා කිව්වේ දැන් ප්‍රඥාව නොයෙදෙන එක සිතක් තමයි අතිසෝත්පාද සිත කියන්නේ. ඒ කියන්නේ සිනහා සිනහා පහළ වෙන වෙලාවකදී රහතන් වහන්සේට බුදුරජාණන් වහන්සේට හෝ සත්‍යබුදුරජාණන් වහන්සේ කෙනෙකුට ඒ සිනහව පහළ වෙනකොට ඒ සිනහව පහළ කරන සිතෙහි ප්‍රඥාව යෙදিলা නැහැ. ඒක අහේතුක සිතක් හැටියටයි නම් කරලා තියෙන්නේ. ඉතින් අන්න ඒකයි කියන්නේ. ඒ අවස්ථාව ගැන. ඒ ඥාන විප්‍රයුක්ත සිතක් නෙවෙයි නේද? අපි දැන් ඥාන විප්‍රයුක්ත සිතක් තමයි හොයන්න ඕනේ ඇති වෙන. හැබැයි ඒකත් ඥාන විප්‍රයුක්තයි. ඥාන විප්‍රයුක්තයි. මොකද අමෝහය කියන්නේ ප්‍රඥාව වේදිලා නැහැ නේ. අහේතුක සිත් වල. අසිතෝත්පාද සිතක. උත්පාද සිත කියන්නේ අහේතුක සිතක්. අහේතුක කියන්නේ ප්‍රඥාන සිත. ඔකේදී දලෝස මහත්මයා පොඩි උදව්වක් කරනනම් තව ඒක පැහැදිලි කරගන්න. දැන් ඕක දැන් අපි මේ කතා කරන එක හිතක් ඇති වෙන අවස්ථාවේ කෘත්‍යනේ. දැන් මෙතන ප්‍රඥාව යෙදෙන්න පුළුවන් ජවන් කෘත්‍යයේදී විතරයි. ඕක මම ඕක අපි කලින් ওই ප්‍රශ්න වල අහලා තියෙන ස්වාමීන් වහන්සේගෙන් කලින් රෙකෝඩින් වුණා. නෑ. මොකද ඕක සමහරට පැහැදිලි වෙයි. බුදුහාමුදුරන්ට වුණත් දැන් කෙමුකෝ රූපයක් දකින්නයි කියලා. දැන් ඕක හුඟක් අමාරු දැන් රූප මේ දැන් තියෙනවනේ භවංග චලන භවංග උපාච්ඡේදන ඊට පස්සේ චක්කු විඥානය ඇති වෙන තැන්වල ඒ චක්කු විඥාන රූප බුදුහාමුදුරන්ගේ චක්කු විඥානයක් ඇති වුණත් එතන ප්‍රඥාව වේදෙන්නේ නැහැ ඒ හිත්වල. ඒක සර්වචිත්ත සාධාරණ චෛතසික හත විතරයි තියෙන්නේ. දැන් මේ අපි දැන් කතා කරන්නේ ප්‍රඥාව වේදෙන ඔය කියන ප්‍රඥාව වේදෙනවා නම් යෙදෙන්න පුළුවන් අවස්ථාවක් තියෙන්නේ භවංග හිතේ දෙන්න පුළුවන්. ත්‍රි හේතුකණා නැත්නම් ඉතින් ජවන් වලට විතරයි යෙදෙන්න පුළුවන්කම තියෙන්නේ. සමහර ජවන් හිතක මේ හරි තදාළමනකුත් ඒ කරනවා සමහර විට ප්‍රඥාව වේදනවත්ද දන්නේ නැහැ. එතකොට ඒක පොඩ්ඩක් තරකා බලන්න පුළුවන්. හැබැයි ජවන් හිත වල තමයි බොහෝ දුරට අපි කතා කරන්නේ මේ මේ හිත හැටියට මේ කතා කරන අවස්ථාවලදී ප්‍රඥාව යෙදෙනවද කියන එක අපි. එතකොට දැන් සංකීර්ණ දැන් කියමුකෝ සංකීර්ණ මේ වොත්තපන වෙනකන් ඒ හිතවල සම් මේ චක්කු මේ චක්කු විඥාණයෙන් පස්සේ ඇති වෙන ඒ ඔක්කොම ප්‍රඥාවේ දෙන්නේ නැහැ. රහතන් වහන්සේ කෙනෙකුටත් එහෙමයි, පුතඥ කෙනෙකුටත් එහෙමයි, බුදුහාමුදුරන්ටත් එහෙමයි. ඒක මම ස්වාමීන් වහන්සේ කෙනෙකුට මේ ප්‍රශ්නේ අහුවා. දැන් කෙනෙක් හිතනවා බුදුහාමුදුරන්ට හැමතිස්සෙම ප්‍රඥාව පහළ වෙනවා කියලා. එහෙනම් චක්කු විඥානේ ප්‍රඥාව පහළ වෙන්න ඕනේ. ඒ කියන්නේ අවබෝධය කරා කියපු ඒ කියන්නේ ඒක අවබෝධය Taman රහත් වුණා කියන එක ඒ අවබෝධයකට ගියා මිස ඒ సంతානය ඒකයි ක්‍රියාහිත ඇති වෙන්නේ රහතන් වහන්සේකට ඒක වෙනම තත්වයක් ඒකට හිත ඇති වෙනකොට ඒ චිත්ත නියාමයන් තියෙනවා එතකොට මේ අපි මේ රහත් වුණායි කියලා අපිට හැම හිතේම චක්කු විඥානෙත් ඒ ප්‍රඥාව පහළ වෙන්නේ නැහැ එතකොට මේ අවස්ථාවෙන් අපිට එනම් සම්පූර්ණ පූර්ණ අවබෝධය අරගත්තයි කිය මේ ලැබුණා නම් එන චක්ක විඥානෙත් එනම් මේ ප්‍රඥාව පහළ වෙන්න ඕනේ. බුදුහාමුදුරන්. එහෙම වෙන්නේ නැහැ. මේ එක එක අවස්ථාවන් වල හැටියට තමයි ඒ අපි කතා කරන්න ඕනේ. එතකොට තමයි මේක අර කියන්නේ පොදුවේ තියෙනව දැන් මේ තියෙන මේකක් අපි බලන සක්කාය දිට්ඨිය දැන් නැති වෙනවා කියන සෝහන් වුණාන් පස්සේ. ඒතකොට මේ සක්කාය දිට්ඨිය නැති වුණායි කියලා ඒ එතනත් ප්‍රඥාවනේ. එතකොට මේ ප්‍රඥාව කියන්නේ හම්ුණයි කියලා හැමතිස්සෙම සෝහන් වුණ කෙනෙකුට හැමතිස්සෙම යාට මේ හැම හිතකම ප්‍රඥාව වේදෙනවා කියලා අපිට ගන්න බෑ. ඒ මම එතන මම හිතන්නේ මම කියන්න හදන දේ තේරෙනවා ඇති කියන එක මේක අර ඒ මොහොතේදී ඒ අවස්ථාවේදී යෙදෙන්න පුළුවන් ජවන්න කෘත්‍යයේදී ඒ කෘත්‍ය මොකද්ද කියලා හරියට බලාගත්තොත් ඒ කෘත්‍යයේ වෙන ඇති වෙන්න පුළුවන් හිත් මොනවාද ඒ හිත් වල தත්ත්වය කතා කරොත් එතකොට එකින් එකට අපි වෙන වෙනම කතා කරන පොදු විහරං දැන් චක්කු විඥාණයටයි ජවන් හිත් මේ ප්‍රසාද මේ රූපය ඇති ප්‍රසාද රූපය ඇති වෙන හිතුයි මනෝද්වාර හිතය ඇති වෙන හිතුයි දෙකම වෙනස් ඒතකොට මේ වගේ අවස්ථාවල් වෙන වෙනම තේරුම් ගන්න එක තමයි හොඳ එක්කම පොදුවේ දැම්මොත් දැන් කිමු රාතන් දැන් නිකම් ප්‍රශ්නයක් ඇහුවොත් මේ කොහොමද සාරිපුත්‍ර හාමුදුරුවෝ ගිහිල්ලා මේ අම්මට උදව් කරන උපස්ථාන කරන එක කිව්වොත් එහෙම එතන හුඟක් ප්‍රොසීඩියක් යන්න පුළුවන්. ඒතකොට ඒ කියන්නේ ඒ අහන්න ඕනේ. ඒතකොට මේ චේතනාව, ඒ කියන්නේ හිත ඇති වෙන තැන මොකද්ද කියන එක හරියට පැහැදිලිව දැනගත්තොත් තමයි අපිට කියන්න පුළුවන් මේක මේ වගේ අවස්ථාවකදී මේක දැන් මේ අභිධර්ම අපි කතා කරන්නේ අර ඒ පර්ටිකියුලර් එක හිතක් අරගෙන අපි කතා කරන අවස්ථාවන්නේ තියෙන්නේ. එතකොට ඒකේ අර සම්පූර්ණ දෙයම බලලා කතා කරන එක නෙමෙයි. දැන් දැන් ඒක අම්මා ගැන අම්මට උපස්ථානක අම්මා බලන බලලා ඒක අම්මා බලනකොට හරි අම්මාට අම්මාව දර්ශනය වෙනකොට ඒ දර්ශන කුත්තියේදී ප්‍රඥාවේ දෙන්නේ නැහැ. ඉතින් ඒ වගේ මම හිතන්නේ දැන් මේ තේරුම් ගන්න පුළුවන් නම් හොඳයි චෛතසික කොහොමද යෙදෙන්නේ මොන වගේ චෛතසිකද හිතවල යෙදෙන්නේ ඒක තමයි මුලදී අපි ඒව කරේ ඒව අහලා අහලා ඒ පොඩ්ඩක් තව පොඩ්ඩක් පැහැදිලි වුණොත් ඔය ලේසියි මොන වගේ චෛතසිකද යෙදෙන්නේ ඒතකොට මේ චක්කු විඥානය ඇති වෙනකොට හිතන්න බලන්න ඒතකොට බුදුහාමුදුරන්ටත් මේ චෛතසිකද ඇති වෙන්නේ එතකොට මේ ජවන් වෙනකොට මොන වගේ හිතද ඒ කෘත්‍ය කරන හිත ටික බලාගත්තොත් මේ ඉස්සරහට පටානේ ලේසි. එතකොට දන්නවා මේ හිත තමයි මේ කතා කරන්නේ කියන එක. මේ අවස්ථාව මේ කෘත්‍ය කරන මේ හිතේ තමයි මේ කතා කරන්නේ කියන එක තේරුම් ගන්න ලේසි. එතකොට දැන් දැන් හේතු කියලා ගත්තාම සග්ගාල එතකොට තේරෙනවා හේතු යෙදෙන හිත මොනවද කියලා අපි දැනගෙන තියෙන්න ඕනේ. මොන වගේ හේතු? එතකොට ඒකෙත් ක්‍රියා හිත නම් ක්‍රියා හිත වල හේතු මොනවද? ඒ මේ ලෝභ අලෝභ දේශ මොහොද අලෝභ දේශ අමෝහද ඒ හේතු දෙකක්ද තුනක්ද ඒ ටික පැහැදිලිව දැනගත්තොත් ලේසියේ අවස්ථානුකූලව ඒ තැන හරියට අපිට අඳුර ගන්න. පෙරවන් සර්ණ. පෙරවන් සර්ණ ගුණවත් බොහොම පිං. හොඳයි. මම මේ අපේ account ද මේ ශ්‍රීමති මහත්මියට නෙමෙයි මේ කවුද මේ මට ඔතුමී කවුද ලක්ෂ්මී මහත්මියටගෙන් අහන්නම් සෝමනස්ස සහගත ඥාන සංප්‍රයුක්ත සසංකාරික සිතකට උදාහරණයක් මට කියනවද? අගත ඥාන සංප්‍රයුක්ත සසංකාරික හිතක්. එතකොට මේ බුදුන් වඳින වෙලාවට මෛත්‍රී භාවනාව ආනාපාන සති භාවනාව වගේ කරනකොට බුදුන් වදිනකොට එහෙම නැත්නම් මෛත්‍රිය ආනාපාන සති භාවනාව කරනකොට සෝමනස්ස සහගත ඥාන සම්ප්‍රයුක්ත සසංකාරික සිතක් කියවනේ. ඒක හරිද ජයන්ත මහත්තයා? තෙරුවන් සරණයි සසංකාරික කියනකොට මේ බොහෝ වෙලාවට කල්පනා කරන්නේ උත්සාහයකින් යුතුව ඒ කියන්නේ වෙන කෙනෙක්ගේ උනන්දු කරවීමකින් හෝ තමා විසින්ම තමාට උනන්දු කරවීමකින් කියන අර්ථයෙන් තමයි සසංකාරික කියලා කියන්නේ. එතකොට එහෙම වුණොත් ඒ විදිහේ දෙයක් දැන හිතන්නකො දැන් ගෙදර දෙන්නෙක් ඉන්නවා හස්බන්ඩ් ඇන් වයිෆ් ඉන්නකොට ඔන්න හස්බන්ඩ් යනවා බුදුන් වහන්සේ. නැත්තම් වයිෆ් යනවා බුදුන් වහන්සේ. හස්බන්ඩ්ට කියන්න අපි ගිහිල්ලා බුදුන් වහන්සේ හරි මෛත්‍රී භාවනා කරන්න හරි කියලා ඒ වගේ උනන්දු කරවීමකින් වගේ අවස්ථාවක් තමයි සසංකාරික කියන්නේ. ඔව් තමන්ගේ උනන්දුවෙන් කරොත් අසංකාරිකයි නේ. තමන්ම හිතල කරාම අසංකාරිකයි. මෙහෙමයි. එතනදී සමාද සමා දැන් සමහර දේවල් තියෙනවානේ ටිකක් අදිමදි කරලා ආපහු කරන දේවල් තියෙනවානේ. ආ ඔව්. ඒවත් අසංකාය. අසංකාරක කියලා කියන්නේ තමන්ගෙම අර කෙනෙක්ගේ උනන්දු කරවීමකතරව තමාටම નિરાයාසයෙන් වගේ යොමු වෙන දේවල් තියෙනවානේ. ඒවත් අසංකාරක හැටියට තමයි සඳහන්. නෑ ඒ කියන්නේ ඒ වගේ අවස්ථාවක ඒ වගේ සිතුවිලි දෙකක්ම ඇති වෙන්න පුළුවන් නේ. දැන් භාවනා කරනකොට වගේ වෙලාවක උනත් අපිම උත්සාහවත් වෙනවනම් එතකොට ඒක සසංකාරික වෙනවා. එහෙම දෙයක් ඔව් දැන් දුන මාර්ගයත් උදව් කරයි මුගක් වෙලාවට කියනවා දැන් ඔය ධ්‍යාන සිත් වඩනකොට ඒවා සසංකාරික වෙනවා. මොකද ඒකට ලොකු උත්සාහයක් ආ නැවත නැවත අරමුණේ හිත පිහිටවන්න උත්සාහ ගන්න ඕනේ ඒවා හිතා සසංකාරික තියනවායි කියලා. ඒතර අසංකාරික වෙන්නේ ඒ වගේ කොයි වගේ අවස්ථාවකදී භාවනාව වගේ අසංකාරික වෙන්නේ සාමාන්‍ය භාවනාවකදී අපිට දැන් භාවනාව පටන් ගන්නකොට අසංකාරික කියලා කියන්න පුළුවන් කියන්නේ නිරායාසයෙන්ම ගිහිල්ලා යම් කිසි දෙයක් කරන්න පෙළඹෙන එතනත් අර කිව්වා වගේ එක අවස්ථාවක් නෑ අපි සලකන්නේ ඒක ඔව් ඔව් ඔව් ඒ කියන්නේ ඒක ඔව් මට තේරෙනවා භාවනා කරන්න ඕනේ කියලා තමන්ගේම සිතුවිල්ලක් කැවිලා නැගිටලා ගිහිල්ලා ඒ දේ කරන්න යනකොට අසංකාරිකයි. නමුත් අර බහම වඩන අවස්ථාවේදී නැවත නැවත උනන්දු කරව ගනිමින්නේ ඒ අරමුණේ සිට පිටව ගැනීම ඒක සංකාරක වෙන බලන්න උනන්දු කරව ගැනීමක් කෙරෙන්න ඕනේ. ඔව් ඒක හැම හැම වෙලෙම වෙනස් වෙන ස්වභාවකින් යුක්තයි. අන්න ඒකයි. අසංකා ඔව් හොඳයි. වෙන වෙනම ඒ චිත්තක්ෂණේදී මොකද්ද වෙන්නේ කියන එක තමයි බලන්න හොඳයි. ගොඩක් පිං. හේරුවන් සන්නයි. දැන් මම ප්‍රශ්නේ ඇහුවේ වෙනත් හේතු කරා. නමුත් බොහොම දේ කොරණ සාර්ථකයි. එතකොට මේ එහෙමනම් මම තව මේ ජයන්ත මහත්මයා එතකොට ඒ සිතේ දැන් ඔය කිව්වා කියන්නේ මම උදාහරණෙන්න යන්නේ එතකොට එතුමිය අපිට කිව්වේ මෙත්තා භාවනාවක් කරන අවස්ථාවක නැත්නම් බුදු ගුණ වඩ බුදු බුදු වන්දනා කරන අවස්ථාවක් සෝමනත් සාගත ඥාන සම්ප්‍රයුක්ත වෙන්න පුළුවන් කියලානේ අපි කිමු සත්‍යංකාරික කියලා එතකොට ඒ සිතේ ඇතිවන චෛතසික ගැන මතක් කරගන්නයි මම මේ යන්නේ. හොඳේ. ඒතර මුල් මේ සබ් සාධාරණ චෛතසික හත ගැන අපි දන්නවා. ඊගාට විතක්ක ਵਿਚාර අධිමක වීරපීති ඡන්දේ මම ඔක්කොම ටික කියනවා මේ මේ ටික මේ ජනතමත් හරි කියලා කියයි කියලා විශ්වාස කරනවා. මේ මේන් එකක් මට වෙන එකකට සසඳ ගන්න ඕනින්ද යන්නේ. හින්දා සමායල මතක් කරගන්න සද්දා සති ඉරියොත්ප්ප අලෝභ දෝෂ අලෝභ දෝෂ සෝමනස්ස සාගත ඥාන සම්ප්‍රයුක්තයෙන්ද ඥාන සම්ප්‍රයුක්තයෙන්ද වෙන්නේ නැති අලෝභ දෝෂ කියන්නේ. එතකොට සත්‍ය වඤ්ඤතා, කාය පසති, චිත්ත පසති, කාය ලබ්ධා, චිත්ත ලබ්ධා වගේ කියන ඔක්කොම. ඔක්කොම කියන්නේ දෙදලා එන්නේ අවශ්‍ය නැහැ. ඊගාවට සම්මා කම්මන්ත කරුණා මුදිතා ප්‍රඥා කියන චෛතසික ටික යෙදෙනවා. ඒක හරි නේද ජයන්ත මහත්තයා? මුදිතාව කරුණා මුදිතා යෙදෙන්නේ නැහැ නේ අන්න ඒ චෛතසික දෙක මෛත්‍රී භාවනාවේදී එකක් යෙදෙනවා එහෙමයි මම නම් මම හිතන්නේ දාන්නේ අප්‍රමාණ්‍ය චෛත්‍යක ඔක්කොම එක සැරේට යෙදෙනවද ඔව් මේ ඒ ඔක්කොම එක සැරේට යෙදෙනවා කියන එක නෙවෙයි ඔය ඔය කියපු උදාහරණ ඔය කියපු උදාහරණෙට මේ යෙදෙනවද දන්නේ නැහැ මම මේ ලිස්ට් එකක් කිය මට ඔක්කොම සාමාන්‍ය මතක නැහැ මම ලිස්ට් එකක් මේ කියවන්නේ ජාලදාස අපේ කවුද මේ ජයන්ත මහත්තයා මේ මේ මම ජනතනි ජනාලංකර හාමුදුරුවන්ගේ වෙබ්සයිට් එකේ තියෙන ලිස්ට් එක මේ 14 වෙනි ජවන හැටියට සෝමනස්ස සාගත ඥාන සම්ප්‍රයුක්ත සසංකාරික සිතක තියෙන චෛතසික හැටියට තියෙනවා මේක ඒ මේ ලිස්ට් එක මම කියවන්නේ හරි ඇති කියලා හිතනවා මම වැඩතරකින් අරන් කියලා දන්නේ නැහැ එහෙමනම් ඒක හැබැයි පොදුවේ කියන්නේ නේද ඒක පොදුවේ මේ උදාහරණෙ නෙවෙයි පොදුවේ කියන්නේ එතකොට ඔක්කොම හිත චෛතසික යොදෙන්නේ නැතුව ඇති නමුත් කරුණා මුත්ත ප්‍රඥා අර මේ ප්‍රඥා කියන එකයි මෙතන ඉස්මතු කරගන්න ඕනුනේ එතකොට දැන් ඔය සෝමනත්ත සාගත ඥාන සම්ප්‍රයුක්ත සිතක ප්‍රඥා යෙදෙනවා. එතකොට සෝමනස්ස සාගත ඥාන විප්‍රයුක්ත සිතක් ගැන කියන්න පුළුවන් උදාහරණයක් දැන් තමයි. ඔව්. ඒක කියන පොඩ්ඩ අපි අතරම දරුවත් මහත්මයා දැන් කීප එක කතා කරොත් අපි දන්නා සර්වචිත්ත සාධාරණ කියන එක හැමසිතකම මේ දෙන්නේ ඒ ටිකක් තියෙනවා. ඒකට අර ප්‍රකීර්ණක කියලා ප්‍රකීර්ණක කියලා කියන්නේ අතරම ඒක කුසල සිත කියදෙනකොට ඒක කුසල ඒ ටිකම ඒ කියන්නේ 13ම සවචිත සාධාරණ 7යි ප්‍රකීර්ණක චෛතසික 6යි ගත්තාම ඒ ටික කුසල සිතක යෙදෙනකොට කුසල චෛතසික හැටියට හඳුන්වනවා. අකුසල සිතක යෙදෙනකොට අකුසල අකුසල චෛතසික හැටියට හඳුන්වනවා. ඒක තමයි අන්‍ය සමාන කියලා කියන්නේ. ඒ කියන්නේ අන්‍ය සමාන චෛතසික 13 කියලා කියන්නේ ඒකයි. කුසල සිතක යෙදෙනවා නම් ඒ කුසල සිත අනුව යනවා අකුසල සිතක යෙදෙනවා නම් අකුසල සිතක අනුව ගිහිල්ලා ඒවා අකුසල චෛතසික වෙනවා. ඊට අමතරව දරුවත් මහත්තයා කිව්වා වගේ අර 19ක් වෙච්ච ਸਰව සෝබන චෛත්‍යික ටික. ඒ කියන්නේ කුස හැම සෝබන සිතකම යෙදෙන චෛත්‍යික 19 යෙදෙනවා. ඊට අමතරව අපි කරුණා මුදිතා කියලා ගත්තොත් එහෙම ඇත්තටම ඒක පුද්ගලෙක් ආරම්භයා කරන දෙයක් වෙන්න ඕනේ. දැන් අර 19ට අයිති වුණා අදෝෂ කියන චෛත්‍යිකය. අලෝභ අදෝස කියන චෛතසික දෙකම අයිති වුණා ඒ 19ට. එතන අදෝස තමයි මෛත්‍රී කියන හැටියට අපි තරකන්නේ. මේ මෛත්‍රී භාවනාව කරනකොට අදෝසය තමයි ප්‍රබලම චෛතසිකයක් හැටියට තියෙන්නේ. මොකද ඒකෙන් තමයි අපි මෛත්‍රී කරන්නේ. මෛත්‍රී සිතක තියෙන අද්වේෂය. මිත්‍රත්වයනේ වැඩි කරන්නේ. එතකොට ඒකයි පෙරමුණ ගන්නෙ. ඊට අමතරව දැන් එතෙන්දී අර විරති චෛතසිකට කියෙදෙන්නේ නැහැ. මොකද විරති චෛතසික කියන්නේ සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව කියලා කියන්නේ ඒ වැරදි දෙයින් වැළකීමට හිතන වෙලාවක යෙදෙන චෛතසිකට. කියලා තමයි හඳුන්වන්නේ. ඒකෝට ඒට කියෙදෙන්නේ නැහැ. නමුත් ප්‍රඥාව යෙදෙනවා. ඒතකොට මෙත්තා මෙත්තාව කියලා කියන්නේ අදෝෂය, කරුණාව දිසාද කියෙදෙන්නේ නැහැ. ඊට පස්සේ අර විරති චෛස් ටික ටික කියෙන්නේ නැහැ. මොකද එතෙන්දී බොරුවක් නොකිය ඉන්න හේතුවක් එහෙම එහෙම අවස්ථාවක් නෙවෙයිනේ. ඒ වගේම ප්‍රාණඝාතයෙන් වගේ දේවල් වලින් වැළකෙන්න කරන දෙයක් නෙවෙයි. ඒක නිසා ඒ ටික විරති චෛස් ටිකේ දෙන්නේ නැහැ. නමුත් ප්‍රඥාව එතෙන්දී යෙදෙනවා. එතන ප්‍රඥාව කියන එක හඳුන්වන්න පුළුවන්. අපි මේකේ තියෙන කර්ම විපාක නැත්නම් මෛත්‍රී කිරීමේ ආනිසංස ඒ ටික දැනගෙන තමයි ඒක කරන්නේ. ඉතින් ඒක නිසා ඒ ප්‍රඥාව කියන සිතේ ඥාන සංස්කෘති සිතේ තමයි ඒක කරන්න ඒක ඒකට යෙදෙන්නේ. ඊට පස්සේ ඇහුව දවස් මාත්‍යා සසංකාරික සිත නැ ඥාන විප්‍රයුක්තනේ දවස් මාත්‍යා ඇහුවේ. ඥාන විප්‍රයුක්ත කියන දේවල් වලට හුඟක් වෙලාවට උදාහරණ දෙන්නේ දැන් අපි හිතුවොත් එහෙම දැන් හිතන්න දැන් අපි මේ දානයක් දෙන එකේ ප්‍රතිඵල දන්නේ නැතුව. ඒ කියන්නේ දානයක් දෙන එකෙන් සිද්ධ වෙන්නේ එකම දේ අනිත් අයට ලැබීම කියන එක විතරයි නම් දන්නේ. ඒකෙන් දෙන පුද්ගලයාට දෙන ඒ ඒ සිත නිසා ඒ දන් දෙන සිත නිසා ඒ සිතට ලැබෙන විපාක ගැන දන්නේ නැත්තම්. කියන්නේ කුසලයක් කරනකොට කුසල විපාක ගැන අවබෝධයක් නැතුව කරන දාන දීමක් තියෙනවා දැන් ගොක්කය දන්නේ නැහැ. ඇත්තටම දැන් බුදුදහම නොදන්න කට්ටිය හුඟක් වෙලාවට ඒයින් බාහිර කට්ටිය දන්නේ නැහැ මේ කුසලයක තියෙන ආනිසංස. ඒ වගේම අකුසලයක තියෙන විපාක දන්නේ නැහැ. ඒ වගේම කුසලයක තියෙන ආනිසංස දන්නේ නැතුව කරන කුසල එතකොට ඥාන විප්‍රයුක්ත කුසල බවට පත් වෙනවා. ඒ ආකාරයෙන් තමයි අපිට තේරුම් ගන්න පුළුවන් අනිත් එක විශේෂම තව එකක් තමයි දැන් පොඩි දරුවෙකුට කියලා අපි බුදුන්ට පහනක් මලක් පහනක් පූජා කරා ඒ දරුවා දන්නේ නැහැ ඒ කාටද පූජා කරන්නේ ඒකේ තියෙන ආනිසංස දන්නේ ඇයි මෙහෙම කරන්නේ උකුත් නැහැ. නමුත් දෙමව්පියන්ට කීකරුකමට ළඟා කරනවා. එතෙන්දිත් වෙන්නේ ඥාන විප්‍රයුක්තව තමයි ඒ කුසලයක් කරන්නේ. නමුත් ඥාන විප්‍රයුක්තවයි කරන්නේ. මේ විදිහට තමයි. ඒතකොට ජයන්ත මහත්තයා එතකොට මේ සිත්වල ප්‍රඥා චෛත්‍යකේ නැහැ. ඒතකොට ප්‍රඥාවේ වෙන්නේ. ප්‍රඥා චෛත්‍යකේ නැහැ. හරි. එතකොට අපි සෝමනාත් සාගත නේ කතා කරන්නේ. එතකොට සෝමනාත් සාගත ඥාන විප්‍රයුක්ත කියුවන් පස්සේ ඉතින් ඔබතුමාට හොඳ පැත්තේ උදාහරණ කිව්වේ එහෙම නෙමෙයි අපි මේ චිත්‍රපටයක් බලන එකක් ගත්තා වුණත් නේද මේ රස කෑමක් රස කෑනකොට උනත් ඒ සෝමනස් සාගත ඥාන විප්‍රයුක්ත සිතක් තමයි ඇති වෙන්නේ නේද නැද්ද නෑ එතකොට දැන් ওই ඥාන සංප්‍රයුක්ත ඥාන විප්‍රයුක්ත කියන්නේ කුසල පැත්තේ විතරයි අනිත් පැත්ත කියන්නේ දික්ටි සංප්‍රයුක්ත මේ දික්ටිගත සංප්‍රයුක්ත දික්ටිගත විප්‍රයුක්ත හැටියට දෘෂ්ටිය කියන්නේ right right හරි. එතකොට ඒකේ අර අර මං කියපු උදාහරණ වල දෙකටමයි තියෙනවා දිට්ඨිගත සම්ප්‍රයුක්ත පැත්තෙන් කතා කරන්න වෙන්නේ නේද? හරි. ලෝභයත් එක්ක දෘෂ්ටිය දෙනවා. ඒ විදිහට තමයි ගන්න වෙන්නේ. දෘෂ්ටිය අර සෝමනස්ස සාගත ඥාන සම්ප්‍රයුක්ත කතාවේදී අර ඔබතුමා කියපු දේ පොඩ්ඩක් මට මේ චුට්ට පැටුණක් දන්නේ මොකද අර මේ අන්‍ය සමාන චෛතසික වලට අමතරව මං කියපු ලිස්ට් එකේ ස්වාමීන් වහන්සේගේ ලිස්ට් එකේ තියෙනවා ඒ හැම එකෙම සම්මා කම්මන්ත කරුණා මුදිතා තියෙනවා ප්‍රඥාවට ඉස්සෙල්ලා. ඇයි ඒ? නෑ ඒ ටික තමයි ඔක්කොම කියන්නේ. අපි ගත්තොත් එහෙම සෝබන චෛතසික කියලා කියන සෝබන කියන්නේ හේතුව තමයි ඔය විපාක වලත් යෙදෙන හින්දා. ඒකින්දයි අනිත්‍යක ක්‍රියාසිත වලත් යෙදෙනවා. එතකොට ඒ නිසායි සෝබන කියලා කියන්නේ. සෝබන චෛතසික කියලා. අපි ගත්තොත් කුසලසිත කියදෙනකොට අපිට නිකමට කියන්න පුළුවන් කුසල චෛතසික කියලා. එතකොට ඒ සියලුම දේවල් තමයි ওই ආකාරයෙන් දක්වන්නේ. අර 19 සර්ව හැම සෝබන සිතකම ඉඳන් 19ක් තියෙනවා. ඊට අමතරව විරති තුනක් තියෙනවා. විරති කියන්නේ සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියලා. ඊළඟට තියෙනවා කරුණා මුදිතා කියලා අප්‍රමාණ චෛතසික දෙකක්. ඊළඟට තියෙනවා ප්‍රඥාව. හැබැයි ඒව හැම හිතකම ඔක්කොම ටිකේ දෙන්නේ දැන් අපි ගත්තොත් එහෙම දැන් කෙනෙක්ව අරමුණු කරලා මෛත්‍රී කරනවා නම් අපි හිතමු එහෙම නෙවෙයි අපි මෙහෙම ගමු. දැන් අපි සත්ත්ව සංඥාව ගන්නකොට දැන් අපි කරුණාව ඇති වෙච්ච වෙනවා හිතන්නකො දැන් කරුණාව අපි කරුණාව ඇති වෙනවට ඒ සිතේ කරුණාව වැඩ කරනවා. නමුත් හැම සිතකම කරුණාව වැඩ කරන්නේ නැහැ. දැන් මෛත්‍රිය තියෙන සිතේ කරුණාව කියන කනවාරේ නැහැ. මෛත්‍රිය කියන්නේ අද්වේෂය. කරුණාව කියන එක ඇත්තටම අද්වේෂය කියන එක හැම හැම කුසල සිතකම හැම කුසල සිතකම යෙදෙන. නමුත් කරුණාව කියන එක හැම සෝබන සිතකම යෙදෙන්නේ. එහෙමද? ඔව් ඔව් හරි. සමායන මගේ මයික් එක ඔන් වෙලා ඇති කතා කරනකොට පොඩ්ඩක් ඔයාලට අපහසුයි. නමුත් අර මම අර වෙන තැනක ඉන්නවා දෙකම තියාගෙන හින්දා එකයි උනේ. මේ හොඳයි. බොහොම පිං මම හිතනවා මේ ඒ කාරණාවන් අප තවදුරටත් පැහැදිලි කරගන්නයි අතීත දේවල්ට ගියේ මේකමයි මේ සාකච්ඡාවේ පරමාර්ථය මට නම් මේ අතීත දේවල් අමතක නිසා ස්වාමීන් වහන්සේ ඉන්නකොට කරන්න බෑනේ ඒ අතීත දේවල් වලට ගිහින් මතක් කරගන්න. ඉතින් අනිකුත් කල්යනා මිතු මිත්‍රයන්ට මම හිතන්නේ ප්‍රශ්න නැතුව ඇති නේද? තියනවද? තා විනාඩි 20කට තියෙනවා. මම ශ්‍රීමති මහත්මිය කතා කරන්න ගියා මගදී මම ශ්‍රීමති මහත්මියට මම කොහොමද යොමු වෙන්නේ ඉන්නේ ශ්‍රීමති මහත්මියගේ මේ මේ මූලික ශ්‍රීමති මහත්මිය මූලික සාකච්ඡාවෙන් අපි මේ පැහැදගෙන මේ මේ අපි අධ්‍යාන ඉද්දවල ඉගෙන ගන්න යන්නේ දැන් එතුමිට යනවා වෙනවා නම් අවසර මම ශ්‍රීමති මහත්මිය ඔබතුමීට පුළුවන් අපි ඇතින් ඉස්සරහට ගෙන යන්න නෑ ඇත්තටම මම හිතුවා ජයන්ත මහත්තයා පැහැදිලි කරලා ඉවරයි කියලා අර මේ සෝමනස්ස සහගත ඥාන විප්‍රයුක්ත සසංකාරික කියලා කිව්වම මට මතක් වුණේ අර පොඩි ළමයි අම්මයි තාත්තයි එක්ක යනවනේ අර උඩ පැනපැන මල් ටිකක් අරගෙන ඉස්සරහින් මේ ඒගොල්ලෝ දන්නේ නැහැ පින් පවුද ඇයිද මේ අම්මා තාත්තා කරන නිසා එන්න පුතේ යන්න කියපු නිසා යනවා. එතකොට ඒ වගේ බොහොම සතුටින් යනවා. නමුත් අර ඥාන සංප්‍රයුක්ත භාවයක් නැහැ කියලා මට ඒ උදාහරණය මතක් වුණා. ඒකයි මම එතන ක්ලික් කරේ. වෙන විශේෂ දෙයක් නන්නේ. හොඳයි ඒ නමුත් අපි ඔබතුමට යොමු වෙනනම් එහෙමනම් ඒතුරු ටිකට ගෙනියමු නේද ඒක මූලික කොටසේ විසර්ජන වාරේ ඒ විසර්ජන වාරේ දලතු මත අපි වීති හතම කතා කරා දැන් හේතු හේතුව ප්‍රත්‍ය යටතේ තියෙන උන්වහන්සේ දැනට අපිට කරේ ඔය හත විතරයිද මොකද්ද මහත්තයා ස්වාමීන් වහන්සේ ස්වාමීන් වහන්සේ මේ වෙනකොට කරලා දින ඔය කොටස විතරයිද? නෑ නෑ. ඔය කොටස නෙවෙයි ආරම්මන ප්‍රත්‍යක් කරා ආරම්මන ප්‍රත්‍ය හුඟක්ම දිගයි. ඉතින් මේ හොඳයි. අපි එමනම් ආරම්මන ප්‍රත්‍ය සම්බන්ධව අපි මහත් ප්‍රශ්නයකට ඇහුවා. අපි එමනම් ඒ සාකච්ඡාව තියාගමු අපි ගිය සතියේ නම් කලේ බ්‍රහස්පතිකුරාදා දවසේ. ඉතින් ඒ කියන්නේ හෙට දවසේ අපිට මතක් කරගෙන සාකච්ඡා කරන්න පුළුවන් ආරම්මන ප්‍රත්‍යයෙන් පටන් අරගෙන මේ ආකාරයට වටේ ගියා වූ අභිධර්ම සාකච්ඡාවක් එතකොට අනිත් දේවලුත් මතක් කරගන්න මේ හොඳයි ඉතින් මතුවේ ඔබට කෙසේ අද සාකච්ඡාවේ සංක්ෂිප්ත වශයෙන් හරි යමක් ඉදපත් ගන්න තියෙනවද ඔබතුමීට ඇත්තටම සංක්ෂිප්ත වශයෙන් ඉදිරිපත් කරන්න කියන්නේ දරත මහත්තයා ගොඩාක් විශාල කොටසක් අපි ආවරණය කරා වගේ එතකොට මට හිතෙන්නේ අපිට මට ඇත්තම කල්පනා කරගෙන ගියේ අපි ඉගෙන ගත්ත සිත් කියලා ඉගෙන ගත්තා චෛතසික කියලා ඉගෙන ගත්තා ඊළඟට සිත්වල චෛතසික යෙදෙන හැටිත් චෛතසිකයක සිත් යෙදෙන හැටිත් අපි ඉගෙන ගත්තා. දැන් ඒවා හිතින් වා කමතක වෙලා ඔය දැන් පාඩමට එනකොට පොඩ්ඩක් ඒ ටික බලාගෙන වගේ එනවනම් ලොකු උපකාරයක් වෙනවා කියලා හිතුණා මේ එක එක හිතක් ගන්න. මොකද ඔය කීප වතාවක් ඕක රිවිෂන් කරනකොට ඕක මතක හිටිනවා මේ ටිකයි තියෙන්නේ මේ සිතේ මෙහෙම තියෙන්නේ මේ ගාන මේ සිතේ මේ කියලා අර ගොඩ ගොඩවල් තියෙන නිසා ඒක වෙන් කරගන්නත් ලේසි. ඒ එහෙම තියෙනකොට අපිට ඔය ගැටලු හුඟක් निराකරණය කරගන්න ලේසි කියලා මට හිතුණා. ඒක තමයි මට හිතුනේ අර බ්‍රහ්මහත්‍යත් පැහැදිලි කරනකොට. හොඳයි බොහොම පිං හොඳයි තවත් අයට තියෙනවද තද සාකච්ඡාවෙන් මතුවෙච්ච යම් කොටස් තව තේරුම් ගන්න. දරතන මම යම් සිදයක් ඉදිරිපත් මම ශ්‍රීමති මහත්මිය කිව්වා වගේ මේකේ අර ප ဋ ාණේ යම් කිසි මේක දැන් ගැඹුරු තැන් වලනේ අපි දැන් ඉන්නේ ප ဋ ාණේ කියන තැනක් කියන්නේ තුමු ගැඹුරු තැනද චිත්තපාද කාණ්ඩ කාණ්ඩ තියෙන දසන ධම්මසංගණික ඒකෙත් අපි අපි ඉස්සලාම පටන් ගත්තේ කුසල ධම්ම අකුසල ධම්ම අව්‍යාකුසල ධම්ම කියලා. එතන අපි සෑහෙන දේවල් කතා කරා. ඒ රෙකෝඩින්ග්ස් එහෙම අහන්න පුළුවන් නම් හොඳයි. ඒ කියන්නේ අනිත් එක තමයි මේ දැන් යන රෙකෝඩින් උනත් දැන් හුඟක් වෙලාවට මේ අප්ඩේට් වෙන්නේ නැති ප්‍රශ්නයක් තියෙනවා. ඒ ඒව ඒ කියන්නේ කලින් කතා කරපු ඒවා හුඟක් දුරට මේ පහසුයි මේ දැනගෙන තිබ්බ අපි මතකද තිකමාතිකා කියලා කතා කරා ඒවා ඉස්සරහට අපිට සෑහෙන ප්‍රයෝජනවත් වෙනවා මේ ප ဋ ාණය ඉදිරියට යනකොට. එහෙනම් පුළුවන් නම් ඒ වගේ ඒ කලින් ඒවා අහලා හොඳට මේ දැන් දැනගන්න පුළුවන්කම තියෙනවා නම් එතනම තියෙන අකුසල ධර්ම අකුසල ධර්ම මොකද්ද අවියකුත් ධර්ම මොකද්ද කියලා අපි සෑහෙන විස්තර කතා කරා ඒ හිත් මොනවද චෛතසික මොනවද ඒව කොටස් වශයෙන් බෙදලා කතා කරා ඊට පස්සේ ඒක අර ඒ කලින් ආයත් බර්මේ සූචිපත්‍යත් අපි එකපාරක් කතා කරා යාන්තමට හරි ඒව ඒ වගේ දේවල් ඒ කරුණු ඒ හිත් විශේෂයෙන් හිත් හිතවල ඇති වෙන චෛතසික ඒ හිත් මොනවද ඒ කුසල් සිත් මොනවද විපාක සිත් මොනවද ඒ විපාක හිත් කීයක් තියෙනවද ඒ මහග්ගත හිත් ඒ වගේ අර ඒක නිතර මෙතන ඒක තමයි ඒ අත්‍යවාරම හැටියට තියෙන්නේ මේ ඉස්සරහට යන්න. ඒක නැතුව මෙතනට මේ ගියාම තමයි ඔය අමාරුව තියෙන්නේ. අතනත් අර වැඩි විලා පීඩ දැනගන්න ඕනේ නැහැ. ඒක අර අපේ ඔළුවට යනවා ටිකක්ම. අපි මමත් උංගාක් ඔය අහලා තියෙනවා මේක රෙකෝඩින් අහලා අහලා අහලා ටිකක් අර හුරුුණායින් පස්සේ ඒක හිතෙනවා මේකයි මේ කියන්නේ මේකයි මේ කියන්නේ කියන එක පැහැදිලිව මේ ඉස්සරහට යන්න පහසුවක් තියෙනවා. එහෙනම් හුඟක් අදිසි වෙන්න එපා මේ ප ဋ ාණයට. ප ဋ ාණය කියන එකෙත් කතා කරන්නේ අර හිත්චෛතසික ගැනම තමයි. ඒතකොට එතන තියෙන හිත්චෛතසික හරියට පැහැදිලි කරගත්තොත් මොනවද චෛතසික මොනවද දැන් කොහොමද ඒ දෙන්නේ මොන වගේ හිද්ද මොන වගේ කෘත්‍යයන්ද කරන්නේ හිත් වලින් කියන එක දැනගත්තොත් ටිකක් පහසු වෙයි කියලා හිතනවා. දරුවත මාත්‍යාර යෝජනාවක් ගන්න තියෙනවා. ඒ අර මේ රෙකෝඩින් එහෙම පොඩ්ඩක් අප්ඩේට් වෙන්නේ නැහැ තාම කියන එක තේරුණා සර්. දැන් මම ඒකට ගණන් උස්සනවා. ඒකයි දාන්න නැති ටිකක්. මේ මම වීඩියෝ කරේ යෝ ජයන්ත බුණමාත අපි මෙහෙම කරමු එහෙනම් මම මේ මේ මොකද ඇත්තම කියනවා නම් බණ මේ දැන් ගොඩාක් තියෙන නිසා ඔය මම හිතන්නේ ඔය ගන්න අයටත් වගේම මටත් තියෙන නිසා එහෙන්නේ ඒ නිසා මේ මම මෙහෙම කමු දැන් හෙට දැන් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන ආරම්භනපත්තේ හෙට දවසේ සවනට සිසිත කියලා රේඩියෝ එකක් තියෙනවානේ www.savanasisita.org කියලා ඒකේ මම හෙට දවසේ ප්‍රචාරය කරන්නම් ජිනාලංකා හමුදුරුවෝ විසින් අපිට දේශනා කරපු ඒ වගේ මට ඕන මිශ්‍ර ගන්න පුළුවන් මේ අපේ අර කවුද මේ honorable බුද්ධ දර්ශනත් බුද්ධ දර්ශන දෙක සමා වෙනවා නම වෙන එක සැරේ උන්වහන්සේ එතුමාගේ මේ දේශනාවත් මිස් කළා මට පුළුවන් දේශනා තුනක් විතර දාන්න මේ ඒ මුල කොටස් වලින් ඒක සංවිතත් හෙට දවසේදී අහන්න ඒවා හෙට සාකච්ඡාවට එතකොට අපිට ඒ උත්කාරයක් වෙයි මතකේ අලුත් කරගන්න කියලා මම හෙට කරන්න කරනවා ඒකයි ඉතින් මම කරන ගමන් ඉතින් කට්ටියට වුණා නම් අහන්නත් සලස්සන්න පුළුවන් ඒලිගේ මම අහන ගමන් නේ දාන්නේ දැන් එතකොට මේ එහෙම අහන්න සලස්සන්නම් අලුත් දේශනා මේ මම පුළුවන් තරම් ඉක්මනට දාන්නම් බුදුන මහත්මයා මේ පසුගිය සතියේ මම වැඩ කරා අනිත් දේවල් ගැන මේ අලව්‍ය අනුමුදස්ස හඳුන්ගේ දේශනා ටික අප්ඩේට් කරලා ගිහුවානේ ඒ වගේම අපි අනිත් හඳුන්ගේ කාර්යික හඳුන්ගේ ඒවා දාලා තිබුණේ අවුරුද්දක් විතර ඒවත් දැම්මා මේ දැන් ඊකට තමයි ජිනාංක හඳුන්ගේ දේශනා ටික දාන්න බලාපොරොත්තු වෙන හැටෙන්ද ඔව් හොඳයි ප්‍රශ්න තියෙනවද තව කාට හරි කතා කරන්න? තව තව ටිකක් ඒකට සම්බන්ධ කරනවා නම් දලස් මහත්තයා මේ සවන්ටි සිවිලස හෝම් පේජ් එකේ තියෙනවා මේ දේශනා 136ක් විතර. එතකොට ඒකෙත් තෝරගන්න පුළුවන් Tamanට ඕන ඒවා තනින් තනින් බලතැකි ප්‍රත්‍යවල ඒවත් තියෙනවා. අපි කරපු අභිධර්ම වලින් පාඩම් බොහොමයක් තියෙනවා එතනත්. ඒවත් ඩවුන්ලෝඩ් කරගෙන අහන්න පුළුවන්. එහෙමයි. මේ මෑතකේ ඒවා නෑනේ මහත්මිය. ඔය ඒක තමයි අපි කිව්වේ. මෑතක ඒවා නෑ. මෑතක තියෙන ප ဋ ාණ දේශනා කොටසයි තියෙන්නේ. අර කොහොමද මහත් ඒවා එක දේශනාව ඩොලර් 100 ගානේ දෙන්න කියලා තමයි කල්පනා කරන්නේ. <laughs> නෑ මොකද මේ අපි කලබලෙන්නේ අර හිත මෙහිට යන ගමන් අහන්නේ ඉතින් වැඩ කරන ගමන් ඒකයි අර එක දිගට අහන්න වෙන්නේ නැහැ. ඒක තමයි මේ ලක්ෂ්මී මහත්මිය ප්‍රශ්නයක් අහන්නත් කොහොමද හැදුවා නේද? නෑ මං අහන්න හැදුවේ මේ හිත රිවිෂන් එක එකක් තියනවාද කියලා හිත අත මේ මේ මේ වෙලාවටත් මොනවා හරි තියනවාද කියලා ප ဋ ාණි දැන් මට යන්තම් ඇහුණා එහෙම එකක් මට හරියට ඇහුන්නේ නැහැ ඒක මේ හිතද තියෙන්නේ කියලා. ආ මේ ආරම්භන ප්‍රත්‍ය ඉඳන් පටන් ගන්නවා කියලා කිව්වේ හිතද කියලා තමයි මට දැනගන්න ඕන. හිත සාමාන්‍යයෙන් දැන් අපි දැන් බලාපොරොත්තු වෙන්නේ බ්‍රාස්පති ලබන සමාන ගෞරවනීය සමාන සම්බන්ධ වෙනවා අදත් උන්වහන්සේ අමාරි සම්බන්ධ නැහැ ඇති භාගයට මමයි ඉපයි කිව්වේ මේ උන්වහන්සේ සමාන සම්බන්ධ වෙනවා බ්‍රහස්පතින්ද එතකොට අපි බලා වෙන්නේ අනිවාර්යයෙන්ම සිකුරාදා රිවිෂන් එකක් කරන්න. ඒ කියන්නේ හෙට දවසේදී හෙට දවසේ රිවිෂන් එක තියෙනවා. එහම හැම සතියෙම සිකුරාදාට තියෙනවා. දැන් හෙට ආරම්භනපත් කරනවා. ඉතින් බදාදා දවසේ විවෘතව තියාගමු ඉතින් කට්ටිය අවේලබල් නම් බදාදාත් අපිට කරන්න පුළුවන් රිවිෂන් එකක්. ඒක ඒක අපි ඕපන් තියාගමු පුළුවන් වෙලාවට කරනවා බැරි වෙලාවට නැතුව වගේ. අදිසි නේද? හොඳයි. හොඳයි. පින් සිදු වේවා. ඊළඟ සැරේ. ඊළඟ සැරේ. එහෙමනම් මම හිතන්නේ අද දවසේ අපි ගොඩක් වෙලා දැන් පැය දෙකකට අධික වෙලාවක් නෑ පැය දෙකක් පමණ වෙලාවක් සාකච්ඡා කළා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ සම්බන්ධ වුණත් කල්යන මිතුරු ඔක්කොම වගේ එකතු වෙලා හිටියා මුළු කාලේ පුරාම මූලික වශයෙන් මම ඒකට මේ ප්‍රණාමය පුද කර සිටිනවා. මොකද බොහෝ වෙලාවට කට්ටිය ස්වාමීන් වහන්සේ නැතිච්ච එක මම ඇල්ල යනවා. ඉතින් ඒකෙන්ම පෙන්눔 කරනවා අද සාකච්ඡාව සාර්ථකයි කියලා. ඒ සාර්ථක නිසාමයි ඉගෙන ගන්න යමත් විච නිසාමයි කල්යාණ මිතු මිත්‍රය හිටියේ. ඉතින් ඒම උනේ විශේෂයෙන්ම ශ්‍රීමති මහත්මිය අපිට බොහෝ හොඳ ආරම්භයක් ප්‍රේමවත්යක් හදලා දුන්නා. මේ අපි මෑතක ඉගෙන ගන්නා විසර්ජන වාරය පිළිබඳව අපිට කියලා දීලා. ඉතින් ඒ ඔස්සේ මතුවෙච්ච ලොකුත් ප්‍රශ්න වලට අපිට උදව් උපකාර ලැබුණා ජයන්ත මහත්මයාගෙන් ඒ වගේම බ්‍රුණෝ මහත්මයාගෙන් ඉතින් ඒගොල්ලෝ පොත්පත් මොකුත් බලන්නේ නැතුව තමන්ගේ මතකයෙන් පුළු පුළුවන් විදිහට තාමත් හොඳින් අපිට කාරණා පැහැදිලි කළා. ඉතින් මම හිතනවා ඊටමත්ම සාර්ථක වුණා කියලා අපිට මේ අද සාකච්ඡාව කිසියම් ආකාරයක ධර්මයේ මනස විවෘත කරගන්න. ඉතින් ඒ නිසා අද ඒ අපිට ධර්මයේ කියා දීපු ඒ විශේෂම ඒ තුන් දෙනාට මම හිතනවා මහත් ලොකු ධර්ම දානමේ පුණ්‍ය ක්‍රියාවක් කරේ පොළොන්නකුත් නැවත එතිකුදුත් නොනවති ඒගොල්ලෝ අපි තව දුරටත් උනන්දු කරනවා මෙහෙම මෙහෙම මෙහෙම කරන්න මෙහෙම කරන්න කියලා ඉතින් අපිට වීර්යයත් ඇති කරනවා ඉතින් ඒක ලොකුම කල්යන් මිත්‍ර ගුණයක් ඉතින් ඒ ඒ තුන් දෙනාටම මම ඉතාමත්ම ඉක්මනින්ම මම දන්නවා ඒ තුන් දෙනාම තව භවයන් වලට යන්න බලාපොරොත්තු වෙන අය නෙමෙයි ඒ කියන්න පුළුවන් එඳම විවෘතම කියන එයාට ඉතාම ඉක්මනින්ම පූර්ණ වශයෙන්ම සත්‍ය අවබෝධ කර ගැනීමට මේ ධර්ම දානමේ පුණ්‍ය ක්‍රියාව හේතුවක් වේවායි කියලා. ඒ වගේමයි කල්යනා වේවා. සම්බන්ධ වෙච්ච අයත් මෙහෙඳම සම්බන්ධව හිටියත් ඒක අනුග්‍රහයක් මේ සාකච්ඡාව පවත්වන්න. ඒ තුන්දෙනයි මමයි විතරක් නම් හිටියේ සාකච්ඡාවක් දෙන්නෙත් නෑ. ඒ හින්දා සම්බන්ධුලා නිහඬව හිටපු අයටත් ඒ ආකාරයටම ධර්ම අවබෝධ ලැබීමට මේ ධර්ම දානයක් එහෙම නැත්නම් මේ ධර්ම ශ්‍රවණය කිරීම හේතුවක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එවනම් අපි හෙට දවසේදී මුණ ගැහෙමු. එහෙනම් හැමදිනාටම පෙරවන් සරණයි. සරණයි දලර්තම හතර. පෙරවන් සරණයි. හත්යට පෙරවන් පාඩු කියනවා නම් හෙට සාකච්ඡාවට එනවා නම් අපිට ලොකු අනුග්‍රහයක් ජයන්ත මහත්තයයි දෙන්නම නේද? හොඳයි. මම පරම හිර උලන් වෙයි. ගැනද සාකච්ඡා කරන්නේ එකම දේ නේද ආරම්භන ප්‍රත්‍ය පටන් ගන්නවා ඕකේ ඒකනේ මම පොඩ්ඩක් කියන්නම් මේ දලොස් මහත්තයා චූටි දෙයක් මේ ඔයගලට තේරුම් ගන්න අපහසුම නම් අපහසුම අවස්ථාවල් තියෙනවා නම් ඇත්තරම කියනවා නම් අභිධර්ම ප්‍රදීපිකා කියන පොතේ ඕක පොඩ්ඩක් තව පැහැදිලිව විස්තර තියෙනවා. ඒකත් පොඩ්ඩක් බලා ගන්න පුළුවන්කම තියෙනවා නම් හොඳයි ඩවුන්ලෝඩ් කර ගන්න පුළුවන් මම හිතන්නේ මේ ඉන්ටර්නෙට් එකේ තියෙන ඕන තරම් මේ අභිධර්ම ප්‍රදීපිකා කියන පොත හතරක් තියෙනවා නම් PDF ෆයිල් වලින් නම් ඒ ඒක මේ නිකන් ඉන්න වෙලාවක ඒකත් බලන්න පුළුවන්කම තියෙනවා නම් ඒකත් මම කියන්නේ දැන් පොඩි මේ පහසුවක් තියෙනවා මේ ආරම්භන ප්‍රත්‍ය ගැන මම හිතන්නේ තුන්වෙනි පොතේ තියෙන්නේ ඒ ගැන කතා කරනවා. ඒකට ඒක පොඩ්ඩක් කලින් බලාගත්තොත් ඒ තේරුම් ගන්න බැරි අයට ඒක කතා කරන දේ පොඩ්ඩක් අර ඒ මොකද කතා කරන්න කියලා පොඩ්ඩක් පැහැදිලි හරි වෙයි සමහර වෙලාවට ඒක බලා ගන්න පුළුවන්කම තියෙනවා. තේරුම් ගන්න. පිරුවන් සරණයි. ලාලිත්‍ය මට පොඩ්ඩක් කෝල් එකක් දෙනාට ඔක්කොම ගියහම පොඩ් පිරුවන් සරණයි. ආරම්භන ප්‍රත්‍ය ගැන දේශනාවක් කියමුනම් මම මේ සාකච්ඡාවට පස්සෙම දානවා පුළුවන් අයට අහන්න පුළුවන් ඈ හොඳයි ලලිත් එහෙනම් මම කතා කරන්නේ ආ ඔව් කාන්ති මාසි මටද කිව්වේ හොඳයි මට විනාඩියක කෝල් එකක් මේ ඔක්කොම ගියහම ප්‍රශ්නයක් අහන්න. ඕකේ. විනාඩියකට එකක් දෙන්න.